සයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මාන්ත අපි මෙහෙම සම්බන්ධ වෙන්නේ. හොඳයි පටන් ගන්න හදන්නේ. දැයි ගෞරවණීය අපේ සංග්‍රහයෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අත අපිට සෙනසුරාදාවක් අපි පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔර්ලෝසෙන් පැයකමාරක් පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවෙන් බලනකොට හතමාර ඉඳලා නවයම නව වෙනකම් ඉතින් ඒකේ මුල් විනාඩි සල්පය අපි මේක ක්‍රමික භාවයක් ඇති කර ගැනීම සඳහා විවස්ථාවක් සීපත් කරගන්න. ඒ විවස්ථාව සඳහා අපි විනාඩි 10ක් වගේ කාලයක් ගත වෙනවා. ඊට පස්සේ අපි සර්වජ්‍ය දේශ සූත්‍ර කොටසක් ඉදිරිපත් කරගන්නවා සාකච්ඡාවට තේමාවක් වශයෙන්. ඉතින් අපි පසුගිය වාරයේ වෙනකොට ඒ ඉතෙක් කරගෙන හිටපු සාමාන්‍ය ඵල සූත්‍රේ නිමා වුණා. ඒක දීඝනිකාය සූත්‍රයක්. දැන් ඊට පස්සේ අපි සංගීති සූත්‍රය ගන්නවා. ඒකත් දීඝනිකාය මේක 31 වෙනි සූත්‍රය. මේකෙත් තියෙනවා සංගීතයකට අවශ්‍ය මූලික සැකිල්ල සකස් කරලා. ඉතින් ඒක අපි ටික වේලාවක් කියවලා ඒකේ කර්ම ඉදිරිපත් කරගෙන කැමැතිනම් මේ මාතෘකාව මතින් කියන්නේ සූත්‍ර පිටකේ මාතෘකාව මතින් කැමැතිනම් අපේ කමටහන් සුද්ධ කිරීම මතින් කැමති නම් අපේ ආධ්‍යාත්ම ජීවිතයට සම්බන්ධ හොඳයි කියලා හිතන යෝගාවචන සබිදාගත යුතු කාරණා ප්‍රශ්න ප්‍රකාශන ඇති යුත් සාකච්ඡාවක් වඩපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්පෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනක් කරගත යුතුය. බුදුවටන ඇදුරුවටන ගිලන් වැඩිහිටියවටන යනාදීහි සුදුසු කල්හියේදී එසේනම් තීන් සංකේස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදෙගුම් බවුන් නෑ නියත කිසෙහිදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙව් පාත්‍රයේ තවිකේහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරහා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසක් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුල්හල අසුල දීමෙත් කමටහනින් යුතුව පිඬු පිලිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු බොජුන් හලවත් සපයා දිවා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන් හියේදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය සවස පහට පමණ වත් පිළිවෙත් හියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහල් ආදීන්ගේ සුබ දුක් සොයා රිසිනම් ගිලන් පස කිස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යා යුතු.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 නිකම්ම එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එෙහි අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකෙකුට හිරිහැරවන්සේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමෙන් ඔබට ඕනෑ නැත.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 බහැර පිරිසුදු හිතර රැකගනිමින් දසධම්ම සූත්‍රය ආසංකේ සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද තීරණ ලබා ගැනීමට විතරක් හිතාගත යුතුය. සංඝයාගේ කුඩු මහත්වයට හොඳින් කිරීමට මෙන්න මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනය කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලව හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම හොඳ ගුණ දියුණුවට උපකාර වන්නාseම සම්මාසාරහ අවන්නන්හා ගැටීම ಗುಣ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. සිතට අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමී කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය.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 අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. මේ කල්යාණී යෝගාශ්‍රම කතිකාවතට හරම ස්ථානයේ කතිකාවතටද එකඟ වේ. වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. දැන් අපි සඳහා නැඩි 10ක විතර වගේ කාලයක් බලාපොරොත්තු වෙච්ච ඉතින් අරගෙන තිනවා.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 තත්ථ සබ්බේහෙව සංගාය තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමෝ කතමෝ චෞසෝ අම්හාකම් භගවතා ධම්මා අම්හාකම් භගවතා ධම්මෝ ස්වාක්ඛාතෝ සුප්පවේදිතෝ නීයානිකෝ උපසම සංවත්තනිකෝ සම්මා සම්බුද්ධප්ප වේදිතෝ හත්ත සබ්බේහේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියන් අද්ධනියම් අස්ස චිරක්ඛිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන ඉක්බිති සරියුත්තරණුව භික්ෂූන් අවතා එවත්නි ඥාත පුත්‍ර නිර්ගන්ත නිර්ගන්ත පාවානුවරදී නොබෝ කල්හි කලුවිය කලේය ඔහුගේ කාලක්‍රියායෙන් යම්සේ නොමනාකොට කියන ලද නොමනාකොට දන්වන ලද නෛර්යානික නො වූ කෙලෙස් නිවීම පිණිස නොපවත්නා අසම්්‍යක් සම්බුද්ධයෙකු විසින් ප්‍රකාශිත වූ මිදීගිය ස්තූපේ ඇති ශාස්ථාහුගේ අභාවයෙන් පිළිසරණක් නැති සස්නෙක් විය යුතුද එසේම නිවටහු ඒ ඥාතපුත්‍ර නිර්ගන්ථයාගේ මරණයෙන් බිඳී ගියාහු දෙකොටසක් වූවාහු වෙසෙත්. ඇවැත්නි එතකද වුවත් අප භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධර්මය ස්වක්ඛාතය මොනවට වදාරන ලද්දේය මොනවට උගන්වන ලද්දේය නෛර්යානිකය උපසම සංවර්තනිකය සම්මක් සම්බුද්ධ ප්‍රවේදිතය එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටින්නේ වන්නේද එසේ සමග්‍රව ගැයිය යුතු එක්ම වචනයක් ඇත්තවුන් අවිරුද්ධ වචන ඇත්තවුන් විය යුතු විවාද නොකළ යුතු එය බොහෝ ජනයාට වැඩ පිණිස බොහෝ ජනයාට සුව පිණිස ලෝට අනුකම්පා පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඇත්තටම මේ මෙතනින් නතර කරලා පටන් අරගත්තොත් මාතෘකා කරගන්න මේකේ පේනවා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අභාවයෙන් ධර්මයට වෙනදී ධර්ම ගුණයක්ද ධර්ම නුගුණයක්ද කියන්නේ ශාස්ත්‍රඥාන්සේ හරිනම් ප්‍රතිපත්තිය කැඩෙන්න බෑ. ප්‍රතිපත්තිය පවතින්න ඕනේ. ඒ කියන්නේ නැවැත්ම ගැන තමයි ප්‍රතිපත්තිය කියන්නේ. ඒකට ප්‍රතිපත්තිය පවතිනවා. ඒකයි එතන කියන හිතා ගන්න බැරි දේ අපි මේ සාමාන්‍ය ලෝකේ කටයුතු කරනකොට අපි දන්න පැවැත්මේ තියෙන දුකක් කියලා. කියන්නේ පැවැත්ම දුකක්. නමුත් මෙතන තියෙන ධර්ම විනේ පැවැත්මක්. ඒ මොකද ඒක සක්කාතයි සාන්තිත්‍තිකයි අකාලිකයි ඒහිපයිසිකයි ඕපනයිකයි පච්චත්ත වේදිතබ්බ. ඒ ටික හරිනම් සාසුන් වහන්සේ කෘත්‍ය කෙරුවට අනික් අය ඒකේ තියෙන වටිනාකම දැකලා තමනුත් වැට ගන්න අතර ඒ තව කාට හරි කියලා දෙන්න බලනවා ලෝකයක් මේසු කතා කරනවා নানা ආකාර මොනවාද න්‍යාය පත්‍ර වලට වැඩේ දේශපාලන න්‍යායපත් ආර්ථික සමාජික ඒගොල්ලෝ පුම්බල දක්වන මිනිස්සු හෝ ගාලා කනවා. පාත්තල් ගාන දැනතෝ කනවා. බලන්න ඇතුලේ මදයක් නැහැ. අව ශාස්ත්‍රුන් වහන්සේ නමක් සර්වජන් වහන්සේ නමක් නෛර්යානික සද්ධර්මය දේශනා කරන එකනේ අර වගේ ව්‍යාපාර නොකර ඉන්නවා නෙවෙයි. සාමාන්‍ය ප්‍රමාණයක් ව්‍යාපාර කරනවා මිනිස්සුන්ට කියන්නේ අපිට මෙන්න මෙහෙම වැඩක් කරනවා මමත් මෙහෙම වැඩක් කරනවා කියලා සර්වජන්සේ දේශනා කරනවා. දේශනා කරනකොට මිනිස්සුන්ට සමහරලාට අර හුවා දක්වන දේ බොහෝ ප්‍රසිද්ධව පේනවා ලස්සනට පේනවා මේ අලංකාරෝ පේනවා මේක ඒ තරම්ම ෆයිට් එකක් දෙන්නේ නැහැ මොකද සාමාන්‍ය මට්ටමක ගුණයේ විසින්ම ඒකේ වෙළඳ ප්‍රචාරය සිද්ධ වෙනවා ඒක හොඳට තේරෙනවා ශාස්ත්‍රඥාන්ති නැචනල් පස්සේ වෙළඳ විචාරය අත්හැරිය අත්ති නෑ ලස්සන කියලා කියනවා ස්තූපේ කඩා වැටෙනවා කියලා කොන්දනීක පාලි වචනේ මොකද්ද කියලා එයාට පෙන්නපු සෝබනේ කඩාන වැටෙනවා ඒ කියන්නේ මිනිහ පණ යනවා පණ ගියාට පස්සේ ධර්මයේ පවතිනවද නැද්ද? මොකද ඊට පස්සේ ඉන්න ගෝලයා මේ ධර්මයේ පාවිච්චි කරන ආර්ථික ලාභයකටද සමාජිකද ප්‍රාමුඛද කෙනෙකුටද නැත්නම් සක්කාතං භක්මචර්යයන් සඳහාද කියන එක සාස්ත්‍රුන් වහන්සේ වගේම නැතුණට ඒකමයි කතා කරන්නේ ගෝලයා නෛර්යානික සද්ධර්මයේ. අනිත්‍ය වෛදී අර ගුරුනාථකින් ලැබිච්ච කීර්තිනාමය ඉතින් පාවිච්චි කරනවා යහට මෙහාට ඊට පස්සේ අනිවාර්යයෙන්ම ගෝලයෝ දෙන්නේ කැදුනොත් ඇති කණ්ඩායමකට. දෙන්නෙක් නෙවෙයි සාමාන්‍ය බොහෝ ගණක් හැදෙනවා. හැදෙන පස්සේ ඉවරයි. ඉතින් ඒක හැම මේ එක එකම හැම ආගමකම හොඳට ස්ටඩි කරලා තියෙනවා. ආගමේ හතර අවස්ථාවක් තියෙනවා ආගම පිළිහෙන. ඔය මැක්ස් වෙයිබර් කියන එක නා ඒක විස්තර කරලා තියෙනවා මෑතක ලියපු පොතක ඔය කේල් සෙන්වත්න මහත්තයාගේ work of the kings කියන එකේ ඉතින් ඒ පොත හතර අසවත් නම මං ගෙනනකොට ඉතින් බෝධිආමතුරු මට ලියලා තිබුණා ඒ ටික කියවන්න ඕනේ නැහැ. ඒක තියෙන්නේ මේ සයිකොලොජි පස්සේ කැලේ තියෙනවා ලංකාවට වෙච්ච දේ. බුද්ධහමට වෙච්ච දේ කිය. ඉතින් හොඳ වෙලාවට මම අර කැලේ විශ්වවිද්‍යාලේ පොඩ්ඩක් කරලා තිබුණා. ඉතින් නම දැකපු නිසා මැක්ස් වෙබ් කියලා මම ටක් ගාලා කියවන්න පටන් ගත්තා. ඒකේ පෙන්නනවා මේ මේ බුද්ධ ඥානංශගේ ආගම තමයි අන්තිමට ඒක විශ්සර කරලා පෙන්නන්නේ ආගම පිරේ නැහැ. මේ එක එකන එක එක මත ප්‍රකාශ කරලා ලාභ සත්කාර වැඩි වෙලා එක එක කොඩි අරගෙන හතර අතේ දුවනවා. ඊට පස්සේ බලයින මිනිහට පේනවා උන්ට ගහන්න ඕනේ උන් ගිහින් ගහගෙන. එකිනෙක ආරම්භ. එකිනෙක අපේ දාස්තුනාංශ කිව්වේ මෙහෙමයි අපේ දාස්තුනාංශ කිව්වේ මෙහෙමයි උඹ ඇහුවේ නෑ මමයි ඇහුවේ මමයි ළඟ හිටියේ. ඉතින් ගෝස කරනවා මිසක් ආ. එකෙකුට ඔක්කත් මේ මොකද්ද මේ කිව්වේ කෑ ගහන්න එපයි කියලා කියලා තියෙන්නේ. මුන්ගේ වැඩිම කෑ ගහන. රාජුනාස් කියපුව මම තමයි දන්නේ කියලා. නෑ මට තමයි කඩුව බාර දීලා කියේ. මට තමයි කොපුව බාර දීලා කියේ. මල්ලා කචා. ඉතින් ඒක දිහා බලනකොට තේට ඇකි ඒක පේනවා. මේක තවත් පැත්තක්. සාස්ුනාන්ත ඉන්නකොටම ගොනු එනවා. ඒ තමයි මේ රාතන මේ මේ සාරිපුත්‍රයන්ස කරන්නේ. රාතන රාතුනාන්ත ඉන්නකොටම ගුණයක් ඇති කරලා සංගීති සූත්‍රය දේශනා කළ තුන අවුල් වුණොත් ඔන්න බුදුහාමුදුරු ඉන්න තැන කියන්නේ මෙච්චරයි කිව්වේ. මේ කියයි උඹ අරක කීපම මේ කියපම කචල් බෑ. මෙන්න කොඳු වැටපෙන. ඒ සංගීත සූත්‍රය ඉදිරිපත් කරනවා. ඉතින් සර්වචනාංශේ ඉන්න තැනනේ. ඒතර සර්වචන නෑ නෑ සාරිපුත් උතන කැලලක් අඩුයි මෙතන කැලලක් වැඩි කියන්නේ. එහෙම නෑ. ඒතර සාරිපුත් සාංශික කෘත්‍යයක් තියෙනවා ධර්මසේනාධිපති වගේ. එතකොට තන්දිට්ටික සංඝයා ඉන්නවනේ සංඝයා බුදුන් දකින්න ධර්මයේ දකින්න සංඝයා දකින්න ඒගොල්ලෝ දකින්න බුදුහාම කියපු දෙයට සාරිපුත්‍ර සාංශි විරුද්ධ නැහැ. සාරිපුත්‍ර සාංශි කියන්නේ අපි දන්න දෙයට විරුද්ධ නැහැ. හරි. ඒතර බුදුරජාණන්සේ ඉන්නකොටම සංගීතය පටන් ගන්නවා. මේ වචන දෙකක් දෙනවා සංගීත සහ විවාදය කියලා. විවාදයේ කෙටේරියක්. වැඩිම තියෙන අරුවට්ටන්න. සංගීතයේ තියෙන සමගිය සජ්ජායනා කරනවා. සමගිය සජ්ජායන කරන දෙයියෝ තීර්ෂ්‍යා කරනවා. බ්‍රහ්ම තීර්ෂ්‍යා කරනවා. ඒ මේ ඔක්කොම එකතු වෙලා එකක්. එකම අදහසින් කතා කරන්නේ ලෝකෙට සාමය අපිට නිවන. ඉතින් මේ වගේ වැඩ හැමදාම නෑ හැමතැනම නෑ ගමේ පොලේ කඩේ නෑ. අපි ළඟ විතරයි පඩුචි. මේ කියන්නේ පොලිවික. හැමදාම නෑ මත්තනම නෑ ගමී හොටි ගන්න නෑ මෙන්න ඉන්න අද විතරයි. මෙතනම් ගන්න නැත්තම් ගන්න බඩු මෙච්චර. ඉතින් ඒක සාන්දිටික ගතිය. ඒක තමයි සාන්දෘෂ්ටි කියලා කියන්නේ. මේ ආත්මේ බුදුහාමර ඉන්නකොටවත් පිරුණම් පාපුතේ කියනවා. ඒ බුදුහාමර පිරුණම් පාට කරන කතාවක් නෙවෙයි. සංවිධානය කරනවා. ඒ සංවිධානයේ වෙන්නේ නෑ. කොහොමද කියනවා නෛර්යානික සද්ධාර්මයේ සද්ධාර්මයේ සංවිධානය වෙන්න ඕනේ. එහෙනම් මොකටද සාරිපුත්ත හාමුදුරුවෝ? එහෙනම් මොකටද ධර්මසේනාධිපති කියන්නේ? එයා එයාට කෘත්‍යයක් තියෙනවා. බුදුහාමුදුරු කෘත්‍යයට සාපේක්ෂව ඔක්කොම ගොනු කරන්න ඕනේ. ගොනු කළ පෙළ ගැස්සලා ශ්‍රාවකයන්ත් පෙන්නවා, සාසුනාංශත් පෙන්නවා. පෙන්න පවන්න සංගීතය මෙන්න මෙච්චරයි බුදුන්ස දේශනා කරපුගේ මාළුවා උදේ උයෝට පස්සේ වලිගනල්ල ගසනකොට මස් ටික ඇහිලා ඇට ටික විතරක් ඉතුරු වෙනවා. ටයිම් උතර මාළුවිල්ල කියන්නේ. ඉතින් ඇට කට් සෙට් එක වෙන මාළුවගේ ඇට සෙට් එක එහෙම ඉතුරු වෙනවා. ඒකෙන් ඉතින් මෙන්න මාළුවා. ඒ වගේ මේ තියෙන ඇට කට් සෙට්. 15 වගේ ඇට පද්ධතිය වගේ. ඉතින් ඒක කරන්න බෑ ඔක්කොටම. දැන් අපි එකතු කරන්න කිව්වොත් යම් යම් ඇට කෑලි නෑ. දැන් ඔය ෆොසිල්ස් වල අහුවෙනවා සතාගේ කෑල්ලක්. ඊට පස්සේ ඒ කෑල්ල දිගපල්ල හැටියට මුළු සතා මේගොල්ලෝ සකස් කරනවා. සකස් කරන්නේ පොතේ මුල ධර්මය. මේකේම නෑ. බුදුහාමුදුරුවෝ තෙන් දැතිම ධර්මයක් තියෙද්දිම සංඝයක් තියෙද්දිම සංගීතයක අවශ්‍යතාවය ඒක නිසා ධර්මයේ උදාසේ දේශනා කරන අතරපාරේ ශිෂ්‍යයෝ එකතු වෙලා ඒ කියන්නේ ප්‍රධාන ශිෂ්‍යයෝ අපි කියන අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක කියලා ඒගොල්ලෝ එකතු කරලා ඒගොල්ලෝ කරන්නේ මේ ඥාන විභාගය කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. ඒක වෙනමම විෂයක්. දැනුම එකතු කරලා දැනුමේ සැකිල්ල හදන. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට දැනුම ගන්නත් බෑ. ඒකත් අසීමිතයි ධර්මයේ අනන්තයි අප්‍රමාණයි. ඊට පස්සේ දැනුම අරගෙන ඒ දැනුම ප්‍රස්ථාරගත කරනවා කියපහම දැනුම වගු වගුවකට දානවා කියන එක සංගීතයට දානවා කියන එක මේ වගේ රහතන් වහන්සේ නමක් නොකරන්න ඕනම කෙනෙක් අඩුපාඩු දක්වනවා. මේ දීගනිකාය සූත්‍රයට කොහොමද බුදුහාමුදුරගේ ධර්ම එකතු කරන්නේ? ඒක අවුරුදු 45ක් කියපේකවත්. ඒකවත් එකතු වෙලා නැහැ. ඕකෙන් කාටද කරන්න පුළුවන්? ඒක බුදුහාමුදුරම කරන්න ඕන වෙන කාටවත් කරන්න බෑ කියලා. ඉතින් එනවනේ සද්ද දාන්න කට්ටිය අපි කියන්නේ. නාස්තික විචන කරා. නාස්තිකත් නෙවෙයි ඇත්ත කතාව. නෝ සාරිපුත්‍ර සංසේ ඉදිරියටදී කවුරක්වත් නැන්නේ කතා කරන මොකද බුදුහාම කලින්ම කියලා දෙනවා මෙයා ධර්මසේනාධිපති. ඉතින් සාරිපුත්‍ර සංසේ කොච්චරක් ආනන්ද ස්වාමීන් වැඩගත්තද කොච්චරක් උපාලි මහරතන් වහන්සේ වැඩගත්තද කියන එක අපි දන්නේ නැහැ. මොකද මේ දෙන්නම සාරිපුත්‍ර සංසේ කියන දෙයට අහන්නේ. ඉතින් ඒකට අර කියන සාමග්ගිය පේනවනේ. මේ සාරිපුත්‍ර සංසේ දිනු කරලා දැන් තමන්ගේ කීර්ති නාමය පාවිච්චි කරන්නේ ඒ අම්මට තාත්තට සලකන්න නෙමෙයි. ශාසනයේ අර එකතු වෙච්ච අස්වැන්න ටික හොඳට මැඩවලා බහැලා මේක බැත මේක කාටුව මේක පිට කාටුව ලස්සන බෙදලා වෙන් කරනවා. ඕනම කෙනෙකුට පිට කාටුවෙන් වැඩ ගත හැකි කාටුවෙන් වැඩ ගත හැකි බැතෙන් වැඩ ගත හැකි වැඩට ආස කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න නරකයි මේ අපි මේ භාවනා කරලා ඉගෙන ගන්න දේවල් මේ තමන්ගේ නිවනීම සීමා වෙන්නේ නැහැ. ඒකෙන් ඒක ආදර්ශය එහෙම නැත්නම් අපි පෙන්නන දේ කොච්චර දෝ පණිවිඩයක් කරනවා. ඒ නිසා අපි දිනන පෙරදින දේ නෙවෙයි වැදගත් වෙන්නේ අපි ඉතුරු කරලා යන ආදර්ශය. ඉතින් අපි ජීවත් වෙනකන් අපිට විවේකයක් නැහැ. තමන්ගේ වැඩ ටිකක් කරගෙන කාටවත් ආදර්ශයක් කළ ජීවත් වෙන්න. ඒ තාක්කල් අපි සප්පුසුගුණ වැඩින්නේ. අපි තීරුම් ගන්න ඕනේ කරගෙන යනකොටම ඒ කරන දේ දවල්ම කිල් රෑ දනියෙල් බෑ. විවෘතව කරගෙන යන්න. ඒ වගේම කාගෙත් ශ්‍රමය ලබා ගන්න ශ්‍රම විභජනයක් අවශ්‍යයි. ඒ වගේම කාගෙත් මත විමසුමක් තියෙනවා. කිසිම දෙයක හංගගෙන ගහපා දීලා ඉදිරියට යamak නැහැ. නැත්තේත් නැහැ. ඒ කායිතුනාගේ කීර්තිනාමේ පාවිච්චි කරනවා. ඒ ගහපා දීමක් තමයි ඒක විදියට. ගහපා දෙන්නේ එකඟතාවයක් සඳහා. විවාදයක් සඳහා නෙවෙයි සංගීතයක් සඳහා මේ නිසයි මේ සූත්‍රෙට සංගීති සූත්‍රය කියලා තියෙන්නේ. අපි බලන්නෙම ඒ ධර්මයේ හෝ මොනවා හරි දකපුවාම ඒක අතර තියෙන පැලිරක් බලලා දෙකට කඩා ගන්නවා. ඒ දෙකට කැඩීම තමයි විඥානය කරන කුප්පම වැඩි. මේකම තියෙන එකම සමූහය එකම පවුලේ සහෝදරයෝ වගේ ඉන්න එක එක්කෝ ගෑනු සහෝදර පිරිමි සහෝදර කියලා කඩනවා. එතන පොහසත් සහෝදර දුප්පත් සහෝදර කියලා කඩනවා. එහෙම නැත්නම් අම්මා කැමති මෙයාට නැති කන নানা ආකාර විදිහට කඩන එක මේ තමයි ඒ කඩන ගතිය සමාජයේ තියෙන එනතන ජන විඥානයේ තියෙන මට්ටමට ගිහිලා තියෙන එකෙන් අපි නිදර්ශන ගන්නවා පෙරළු ගෙඩිය අටකටකට කඩාගෙන ඒනොත් එකක් දෙකරුන්ටත් තියාගෙන හත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලෙයිනි වැඩට ඇයි අද එන කොටාගෙන ඒක දන්නවනේ අපි ඔන්න ඕක කෘත්‍ය තමයි විඥානය කරන්නේ සමස්තයක් වශයෙන් මානවය සලකන වෙනුවට මේ සමස්ත මානවයා තුළ බුද්ධ ආගම් කට්ටිය, අබුද්ධ ආගම් කට්ටිය, දියුණු කට්ටිය, නොදියුණු කට්ටිය, භාවනා කරන කට්ටිය, නැති කට්ටිය, සිල්වත් කට්ටිය, නැති කට්ටිය කියලා බෙදපු ගමන් ඒක බුදුරජාණන් වහන්සේට කරන නිග්‍රහයක්. Tamangema විඥානය කරන දෙයක් අපි දන්නේ නැහැ. අපිට මේ බෙදා බැලීම විචක්ෂණාලී කියලා. ධර්ම විචය කියලා. එහෙම නැත්නම් මීමන්සානුවන කියලා. ඒක තැනකදී අවශ්‍යයි පරිච්ඡේද ඥානය අවශ්‍යයි පටන් අරගන්න. පරිච්ඡේද ඥාන තමයි අපි නාම රූප දෙක හරි පරිච්ඡේද කරලා බලන්න. අන්තිමට දිනන පරිච්ඡේද කරලා අන්තිමට ඔක්කොම හැඳි ගෑවිලා යනවා. ඔක්කොම පොදු ලක්ෂණ ගියාට පස්සේ මේ කලවම් වෙනකොට පෞද්ගලික ලක්ෂණ වලට පරිච්ඡේද ඥානය අවශ්‍යයි. ඒක විඥානේ ක්‍රියාවත් කරලා පෙන්වන ව්‍යාගේ වැඩ කොටස. ඒකල පෙන්ව ඔබ වින් කරලා බැලුවට ඔක්කොම පොදු ලක්ෂණ එනකොට විඥානයත් පච වෙනවා, කම්මැලි වෙනවා, එපා වෙනවා, භාවනා දාලා ගහන යනවා, වහ කණ්ඩ හිතෙනවා. ඒ මොකද අර විඥානේ ලනුව කාලා තියෙන්නේ මේ සංස්කාර දෙන සීමිත තොරතුරු ටිකක් මත විඥානේ සම්පූර්ණ වැඩ කරන්නේ. කවදාද විඥානේ දැක්කොත් මේ මල තොරතුරු ඔක්කොම එන්නේ එක ඇමතිවරේ කරා කියලා. එක්කෙනෙක් කේලමක් කරා කියලා. ඊට පස්සේ මේ මිනිස්සුත් කරන දන්නේ මාවත් මරලා බලය ගන්න තමයි. ඒක තමයි සාමාන්‍ය ශ්‍රී ලංකා රජ පෙරපති 147ක් රජවරු මැරලා තියෙන පුතා ඇති. පිටු සෙනෙහස. මාව කණ්ඩ බොන්න දීපු අම් තාත්තට මත් දිනේ දසමා දේවුරේ එකත් අනිත් එක අනිත් කතාව මොකද? තාත්තට වදින කතාව. බුද්ධිකාරෝ වලින්ගිත්වා චුම්බිත්වා විපුත්තකං රාජමජ්ජන් සුපටිත්තං රජුරංගේ පුතා අනිවාර්යයෙන්ම ඒක කරනවා. රජුරෝ මැද තියලා හොඳට ප්‍රතිෂ්ඨා කරනවා මේ මට රජ වෙන්න ඉන්න පුතා. රාජමජ්ජන් සුපටිත්තං පීඨපාදන්නවා පිටිපැදන් කියලා පියෙන් අයිනවා තාත්තා. උච්චරමයි ඔය hina වෙන ඔක්කොගේත් වැඩි උච්චරමයි අපි ඔක්කොම තොච්චරයි. ඒ තරම්ම මේ විඥාණයට ඕනේ කොහෙන් හරි කැපිපේ. අන්නේ ඒ වෙනුවට ධර්මයක නාමයේ ඉස්සරහින් තියලා බුදුහාමුදුරුවෝ ගත්තනේ මගේ ගුරු හමුදුරෝ ගුරුවරයා ධර්මයේ කියලා. ධර්මයේ නාමයෙන් අපේ මේ පොදු මේ වාද ભેද අතහැරලා දාමු. ධර්මයේ සක්කාතයි. ධර්මයට ඔක්කොමල වැඩ කරන්න ඕනේ. සම විභජනයක් අවශ්‍යයි. ඒක විනිවිද පේන්න ඕනේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. විරුද්ධව කතා කරන එක කතා කරන්න දෙන්න ඕනේ. ඒක තමයි සංගීතය කියන වචනේ තේරුම. සමගිව සජ්ජායනා කරනවා. සමගිව සජ්ජායනා කරනකොට අඩුපාඩුකම් තියෙනවා අපි ඒ වෙලාවට කරනවා අපි මේක මෙතෙන්දී එකඟ වෙමු. යන්. මර තියෙනවා නම් ඒකට මොනවාරි විකල්පයක් ඕන කෙනෙක් ඔප්පු කරනවා. අපි දැන් මේක එකඟ වෙනවා. සංගීතය කියනකොට සා මේ මේක වචනයක් කියවෙනවා සාමග්ගය කියන වචනේ. සාමග්ගය කියන්නේ සමචි එකතු වෙලා එකඟ වෙනවා. අපි නිසන්වනේ විනිශ්චය කරගන්නවා. නිසන්වනේ හැම යෝගාවචරයක් මාට සිල් සමාදන් වෙන්න ඕනේ. අපිට බලය තියන කරන්න. කොහොමද බැන්නේ යන්නේ? ඒ මොකද අපි සංගීතයකට ඇවිල්ලා අපි ඒක සමග සාකච්ඡා කරනවා. ඉතින් කවුරු කිව්වද ඒක අසාධාරණයි. ඔක්කොම අටසිල් රකින්නුනේ අපි අපි ඔක්කොටම එන්න කියන්නේ අපි එන්න කියන්නේ මේ අටසිල් ඊට පස්සේ අපි දවසක් කිව්වොත් අපි මේක තුලා නෑ නෑ ඊට පස්සේ ගන්නේ දසසිල් සමාදන් වෙන කට්ටියට විතරයි කියලා. ඒ අපි අටසිල් කට්ටියට වැඩි වෙනවා නම් අපි ගන්නේ දසසිල් දානවා. ඒකගෙන පැවිද්දන් විතරයි. එහෙනම් අපිට ඕන තීන්දුවක් ගන්න පුළුවන් මේ අපේ සංගීතය. ඒ ඒක ලෝකෙට කියන්නේ නැහැ. ලෝකෙ ඔක්කොම අපි අරසිල් ගන්න එක ඔක්කොම අරසිල් ගන්නවා. අපි නවසිල් ඉස ඔක්කොම එහෙම බෑ. අපි ගන්න සංගීතයට සාමග්ගියයි සංගීතය දෙක සම සම වෙනවා. සංගීතය කියලා කියන්නේ අපි එකඟ වීම සඳහා ගත්ත ප්‍රතිපත්තියක් තියෙනවානේ. ධර්මයක්. ඒක නැවත නැවත සංජායනා කරන්න. මේ වේදේ ජප කිරීම මන්ත්‍ර සත්‍යයනා කිරීමෙන්නේ ගැම්ම ගත්තේ. අද උනත් පිළිගන්නවා ලෝකේ තියෙන මූලිකම ශක්තිය සද්ද ශක්තිය. සද්ද ශක්තිය තමයි මැතිරීමෙන් තමයි ඕන දෙයක් කරන්න පුළුවන්. පෘථිවිය උනත් මවන්න පුළුවන් වෙන්නේ මතුරලා නැතම් මන්ත්‍ර ශක්තිය. මන්ත්‍රණ කියන වචනේ සමාන වචනය තමයි සංගීත කියන වචනේ. එකතු මන්ත්‍රණය කරන සම්මන්ත්‍රණ කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කියන්නේ වැරදිවට කරන සාකච්ඡා සම්මන්ත්‍රණ සම ඒක සාපුද්දුම මනුස්සකමන්තය ඇත්තට කල්චර් එක කියලා කියන්නේ සංස්කෘතිය කියන්නේ උච්චාරය. අපේ පුද්ගලික හැඟීම් පොඩ්ඩක් පාවා දීලා අපි සමගි වෙනවා. ඒක තියලා සීල දනාගේ පොදු මතයට අපි කටයුතු කරනවා. ඊට පස්සේ අපි ආයෙත් අපි අපේ වැඩවලට යනවා. වැසිකිලි කැසිකිලි කරනවා. ආයෙත් එකතු වෙනවා. ආයෙත් ඒ වෙලාවේදී සභා නීතිය කියලා එකක් තියෙනවා. සභා ගෞරවය කියලා තියෙනවා. ඒ සමහරව එකට කෝලයි. ඒක සභා කෝලේ කියලා කියනවා. ඉතින් මේ සංගීතයේදී අපි කරන්න හදන්නේ මේ වගේ කාරණා කාරණා දන්න කට්ටිය. එකතුව සංගායනා කරනවා. ධර්ම සංගායනා වෙලා තියෙනවා. ඕනෝ තමයි දැන් හයක් කරලා තියෙනවා. මේ පළවෙනි පෙරහුරුව. සංගායනාවේ පෙරහුරුවක් මේ යන්නේ ඒකට සාරිපුත්‍ර සාංශය තමයි පේන්න තියෙන දැන් චිත්‍රය ඉස්සරහම ඉන්නේ සාරිපුත්‍ර සාංශ ගොඩක් කට්ටිය උදව් කරන්නේ. ඒ නිසා මේ වගේ දෙයක් වෙනකොට Tamanට දැනගන්න පුළුවන් Taman ඉන්නේ සංගීතීය පැත්තේද නැද්ද? එහෙනම් මේ සංගීතයත් එක්ක ඉන්න එක Tamanගේ භාවනාවේ සීල සමාධි ප්‍රඥාට දියුණුවක්ද? ඒ වගේ මේ සංගීතය කරන්නේ කාට හරි දේශපාලන බලය ලබා දෙන්නද? ආර්ථිකයේද නැත්නම් සමාජිකද නැත්නම් මේ ධර්මයේ නෛර්යානික සද්ධර්මයේ පැවැත්ම සඳහාද කියලා. එහෙම වෙනවනම් කාය ජීවිත දෙකම নিরপেক্ষ උදව් කරන්න. එහෙම උදව් කරන්න බෑ සැකතියි. මේ කොයි කිව්වට විශ්වාස නැහැ. ඕක කොයි වෙලාවෙ ඔබ දේශපාලනගත වෙයිද දන්නේ කොයි වෙලාව ආර්ථිකයටයිද දන්නේ කොයි වෙලාවට සමාජික වෙයිද දන්නේ අපිට සංගීතය ඕනේ අපි අපේ පුද්ගලික නිවනක් බලා ඉන්නවා කියන එක මේ සංස්ථාව හොඳටම පේන දෙන දැන් සංසාරේ කට්ටිය එකතෙන් වෙන්න කැමති නැහැ එක එකනා කුටි කුටි හදාන පැත්තකට යන ඒ මොකද විශ්වාස නැහැ අපේ ඉස්රායින ගොල්ල කොහෙද යන්නේ කියලා ඒගොල්ලන්ගේ ප්‍රතිපදාවේ මොනවද අඩුපාඩු වෙන්නේ තියෙන ඒ නිසා බනින්නත් බෑ කරන්නත් බෑ ඉගෙන මොකක්වත් ඇත්තෙත් නැහැ කඩාගෙන යනවා ඒක ජන විඥාණයට පේනවා මේ සංගීතය ස්වභාවික එකක්ද නැද්ද කියලා. අස්වාභාවික නම් ඇඩ්වර්ටයිස්මන්ට් වලින් දුවන. නැත් කාලේදී විචය කොට සංවිධානයේ ඒ වගේ දෙයක් උනේ. තන්නේ කරම මේ ජනමාධ්‍ය හරහා. මොකද ප්‍රධාන දෙමළ මිනිස්සුගේ සහයෝගය තිබිලා නැහැ. ජනමාධ්‍ය තියෙන ප්‍රධාන කොටස දෙමළාගේ විරෝ විමුක්තිය සඳහා කියලා කටයුතු කරාට ඒ මිනිස්සු දන්නේ නැහැ මේ සර කැම්පේන් එකට අහුවෙලා. සාමාන්‍ය දෙමළ දත්තා සිංහල දත්තා සමානයි. කැම්පේන් එක කරනකොට කොටි ලංකාවේ රජයයි ඒ දෙගොල්ලෝ යන්නේ ජනවාදී යුද්ධයක්. අපි හිතන මේ අපිව නියෝජනය වෙනවා කියලා කවදාකවත් නැහැ. මම නියෝජනය කරන්න දෙන්නේ නැහැ කාටවත්. මේගොල්ලන්ට තියෙන දේශපාලන න්‍යාය පත්‍රය අපිට නැහැ. ඒ නිසා සිංහල ජනතාවට සහ දෙමළ ජනතාවට ජනතාව වශයෙන් ගන්න නැහැ. ඒ මිනිසුන් මේ දා වේලා කාගෙන ඉන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. ඉතින් අර යන්නේ ජනමාධ්‍යය. මේ වැඩ පිළිවෙලක බලන්න ත්‍රිපිටකයේ ඒ ජනමාධ්‍ය සහ ත්‍රිපිටකයට විශාල වෙනස්කමක් තියෙනවා. ජනමාධ්‍ය හැම වෙලාවෙම හිමිකම් ඇවිදලා තියෙනවා. මේකේ ඇවිරි නැත. ත්‍රිපිටක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඔය වගේ පොත් සෙට් එකක් බලන්න ලෝකෙ කොහෙද තියෙන්නේ කියලා හිමිකම් ඇවිදලා නැති එක. මේක ඇවිල්ලා මුළු ලෝකෙ දනු ඔක්කොම තියෙනවා. ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන්. එන ඕන පොතක ලියලා තිනවා කතෘගේම විශේෂ අවසරයක් නැතුව උපුටා ගැනීම ඉලෙක්ට්‍රොනික වශයෙන් හෝ තහනම්. ඒ මොකද ඒවයි තියෙන කුණු හරප නිසා. කුණු හරප තියෙනකොට වහගෙන ඉන්න. සත්‍ය තියෙනකොට අරලා වෙන්නන්න බුල ඕ. හායි. ඒක කියනවා ඒක හායි කියන සින්දු කැල්ලෙන්නේ මේ කැල්ලිකන් ගෙනාලා සුවඳ තුවන් ගාලා හායි. <laughs> ඔව් තෙරුවන් සරණයි. මොකද? හරි අපි මේ පොඩි සින්දුවක් කිව්වා විතරයි. මේ ඒ නිසා මේ ඒ වගේ පද්ධතියක දිහා බලනකොට ඒක දේව සභාවක් වුණත් බ්‍රහ්ම සභාවක් වුණත් මනුස්ස සභාවක් වුණත් සංඝ සභාවක් වුණත් ප්‍රඥා සභාවක් වුණත් ලෝක සාන්ති පිළිතිතිය. ඒකේ ලකුණු වගේක් තියෙනවා. කිසියම් දේශපාලන මේකක් නැහැ. දේශපාලන සාරයක් තියෙන ඒක ඔක්කොම දන්නවා. ඒක එහෙම මේ දේශපාලන ක්‍රමයට මේක පැතිරීමක් එහෙම නැත්නම් ජනමාධ්‍යයක් කරනවා. පිටිපස්සේ දේශපාලන න්‍යාය පත්‍රයක්. ආර්ථික න්‍යාය පත්‍රයක්. සමාජික නැහැ. තියෙන නිවන. එහෙම නැත්නම් සමකාලන් තපෝසුකු. සමගී වොണ്ട് තපස්සුකයි. ඒ අත උගෝ දෙනකොට භාවනා කරන්න බැරි අපිත් එක්ක භාවනා කරන යම් කෙනෙක් එක්ක තරහක් එනවා. ඉතින් ඒක බුදුන් එක්ක වෙච්ච තරහක්ම තමයි. ධර්මයේත් එක්ක වෙච්ච තරහක් සංඝයාත් එක්ක වෙච්ච තරහක්. අපි කොම්පැනිනේ මොනවා කරත් නෝකරහු වැරද්දක් කරොත් ඒක මගේ වැරද්ද. ඌ ඇදලා යන කණ්ඩ දෙයක් කාලා කියනවා ගහලා ඉලවන්න එපා. ගහ පැලසොට කියලා කියනවා මම පැයි මම පැලෙලිට කියන්නේ. කියලා බෑ ඌ එලියට කියනවා කනවා ගම කනවා. ඉතින් ගහලා ඇතුලට ගන්න. ඒක දඟලන් දෙන්න එපා. කියලා ඌ පැත්තකට දාලා චුට් ටික දාලා කරනවා. ටිකටම ඌ පුරේ පන්සිවාංශ කියනවා පහුල එකෙක් වැරද්දක් කරනවා කියලා ගහලා මරණ්ඩයි. හදලා ගන්න එපා. ඒක නිසා භාවනා කරන්න නැතර අන්‍යවබෝධය තියෙනවා. මේකේ සීමාවක් නැහැ පැතිරෙන. ඒ ඒ කෙනාගේ දක්ෂකම් ඕ ගාලා ඉන්න පටන් ගන්නවා. ඒ හිතා ගන්න බෑ මොකද ඔය ඔය අපි අවස්ථාවට මම නිදර්ශනයක් වශයෙන් කියන එක මේ තොරතුරුකුත් වෙනවා. අපි මේ තත්ති සම්මන්ත්‍රණය කරන්න යනවා කොළඹ. සල්ලිත් නැහැ. මිනිස්සුත් නැහැ. කවදාවත් කරලත් නැහැ. කතා කරන්න කවුරුත් නැහැ සම්මන්ත්‍රණේ. මේ දවස්වල හැම කෙනාම ඒකට සති පාසලට සම්බන්ධ හැම කෙනාම මේ පැත්තෙන් හිතනවා. ඉතල ඒගොල්ලෝ මං කිව්ටි ඔච්චරයි ඕන කරන්නේ. ආයි මේ කවුරුත් තමයි සම්බන්ධ කතා කරනවා. අපි කවදා හරි ඉස්සරහට කරන් තියෙන වැඩකට අපි එකතු වැඩ කරලා බලනවා. අපිට ප්‍රාග්ධනෙ නැහැ. අපිට තැනක් නැහැ. අපිට ජනමාධ්‍ය කිසිම නාලිකාවක් නැහැ. අහවලා කියලා කතා කරන්න කැමති නැහැ. කතා කරන්න එන එක කියන බෑ කියලා. දාන ප්‍රකාර හේතු මත. හැබැයි මේක යනවා. යනකොට තේරෙන්නේ මේක කාලයේ ධනේ ශ්‍රමී කොහෙන්ද එන්නේ කියලා. අපි හිතාම නැති පැතිවල මිනිස්සු සම්පූර්ණ මේක දිහා නැමිච්ච සමනලයට අතුනමනවා වගේ අනේ සාංශ අපටත් කියන්න අපිට පුළුවන් හැටියෙන් කරන්න මොකද මේ පණිවිඩ ළමයින්ට යන්න ඕනේ. මං කියන මට ඒක තේරෙනවා හැබැයි ඕගොල්ලෝ හිතන විදිහට මේ එච්චර මුදල් ප්‍රමාණයක් මෙච්චර ප්‍රසිද්ධ දේශකයෝ මෙච්චර ජනමාධ්‍ය සහ මොකක්වත්ම නැහැ බය වෙන්න එපා මොන විදිහකට බය වෙන්නේ මොකද පොඩි ළමයි ටික අපිත් එක්ක. අපි යන වැඩේ දන්නවා අපි මේ කිසිම මේ ආගමකට හැසිරීමක් ඕ මොනම දේශපාලනවල ලැබෙන උන්ට තියෙන මේ අසහනයක් තියෙනවා. මායුන්ගේ තියෙන අසහනේ බෝ වෙන්නේ ඉස්සෙල්ලා. කුඩි උන්ට දෙන්න ඕනේ. ඉතින් ඒකට මේ මිනිස්සු ගියා බලන හැටි බලනකොට මම හිතුවා අපි සම්මන්ත්‍රණේ ලාභය ලැබලා ඉවරයි. මුදෝ කොටම ඕනෙලා තියෙනවා මේක කරන හැබැයි අපි දන්නව වටපිට බලනකොට අපිට ඒ මට්ටමකට ය아가න්න වනුගා ගන්නවත් බෑ. නමුත් අපි තලසොන් කරනවා. පිස්සු කිව්වා මේ සාමාන්‍ය පිස්සුවක නෙමෙයි මේක ඩබල්. අවුරුදු දෙකකට සැරයක් දිගටම සම්මන්ත්‍රණ කරනවා. මේ පළවෙනි එක සාර්ථක නැහැ. පළවෙනි එකව තාම කොහෙද තියන්නේ මොකද කරන්නේවත් දන්නේ නැහැ. අහසේ. අපි කියන අවුරුදු දෙකෙන් දෙකට දෙකෙන් දෙකට මේ තියෙන මේක කියන්නේ ඇට පැල කරන එක කියලා මේ දැරි. යන්තම් මේ කණු කැපිච්ච ඇට ටික ඉහලා දාලා බලනවා කොයි පොළොවේද හැදෙන්නේ කොයි ගල උඩටද වැටෙන්නේ විසි කරලා බලනවා. ඉතින් මේ වගේ එකක් තමයි සංගීතය කියන්නේ. ඒක පේන්න තියෙන සංගීතයත් බහුජන හිතාය සුඛාය දේසුක දේව මනුසාය දීලා බලනවා. මොකද අපිට පෙරතුණයි කියලා නැති වෙන්න දෙයක් නැහැ. ඇති උනායි හම්බුනායි කියලා අපිට ප්‍රධාන වශයෙන් ලැබෙන දේශපාලන ආර්ථික ලාභයක් නැහැ. හැබැයි මේ මේක හරහා මේ මේ මේ කම්පන මේකේ පැතිරෙනවානේ. මෙහෙම වැඩක් කළා අසාර්ථකුණයි කියලා හොම්. ඒ අසාර්ථක චාස්ත්‍ර තුනක් විතර ලංකාවේ තියෙනවා. ඒ අධ්‍යාපන ශාස්ත්‍රයේ යන්න ගිහිල්ලා. ඉතින් අපි ඔය ඔක්කොම එකක්වත් විශ්ි කරන්නේ නැහැ. ඒව ඉගෙන ගන්න මොකක්ද එහෙම වෙන්නේ හේතුව. අපි හිතාන ඉන්නවා අපිට මේ සාර්ථක වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. එහෙම නැත්නම් ඒක අසාර්ථක වෙන්නත් මේක නිසා වෙන්නද කියලා කියනවා. අපි ඒකට කලබල වෙන්න ඕන නරකයි මං වෙන්න. නමුත් ඒ වගේ දෙයක් අපි වැඩේ යන ගමන් පේන්න තියෙන්න ඕනේ. හැබැයි ඒකේ මේවට කියන්නේ resource people කියලා කියන්නේ මේ ප්‍රභව මොනවාද resource people කියන්නේ සිංහලෙන් හොඳ නමක් කියලා. කුසලතා තියෙන මිනිස්සු කොයි කොනේ ඉනවද කියලා අපි තාමවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට ඉදිරිපත් වෙලා කියන ඕකනම් වැඩේ මම මේ කොටස කරලා දෙන්න සාහස. මේ මේ පැත්තට මම මුදල් දෙන්න. මේ පැත්තට මම වාහන දෙන්න. මේ පැත්තේ මම ඉදිරිපත් කිරීම කරා. මේ පැත්තේ මම සිලබස් එක ලියන්න. ඒක දිහා බලනකොට පේනවා මේ කාගෙත් අවශ්‍යතාවයක් මෙතන තියෙනවා. ඉතින් මේ සංගීත සූත්‍රය කියනකොට කාටවත් තේරෙනවා නම් මේක බුදුහාමරංගෙත් අවශ්‍යතාවය. මේක අනිකෝ සංඝයාගෙත් අවශ්‍යතාවය. ඊට පස්සේ ඉදිරියට ඉදිරියපත් වෙන තියෙන සංඝයා කොටසක් ඉන්නවනේ සාසන ඒකෙත් අවශ්‍යතාවය. ධර්මෙත් අවශ්‍යතාවය. ඒ වගේම අබෞද්ධයෙන්ගේත් අවශ්‍යතාවය. මොකද කිසිම අබෞද්ධයන් අතර මේ වගේ ඉතිහාසයක් නැහැ. කිසිම තැනක නැහැ. ඒ යේසු ක්‍රිස්තුස්වහන්සේ මේ ගියාට පස්සේ අපි දන්නේ ඉතිහාසෙන් අයින් වුණාට පස්සේ අපොස්තලස්ලා කියලා 18 දෙනෙක් විතර ඉදිරිපත් වුණා. දැනගත්තේ යේසුස්වහන්සේ දැකපු නැති කෙනෙක්. ජෝන් කදාත් දැකන්නේ. එයා දක්ෂයා. එයාගේ gospel එක තමයි ඇදලා යන්නේ. විසංසිතික ළඟම හිටපු කට්ටිය කිව්වා එයා තීන්දුව කරන්න බොරු මේක බොරු අනවශ්‍ය දේවල් තියෙන කියලා කපලා දෙන්න. ඉතින් නමුත් හොඳ වෙලාවට අර කපලා දාපු gospel ස්ටීල් gospel කියලා කියන්නේ gossip වගේ එකක් තමයි. කොහොම හරි 18 සංසන්දනය කරලා බලන්න පේනවා දැන් මේ බයිබල් සන් ජෝන්ස් බයිබල් එකේ තියෙන කොටසක්. ඒ වගේම අර heretics කියලා කපලා දාපුවත් බලනකොට කාටද බලය තියෙන්නේ මේක හරි මේක වැරදි කියන්නේ? ඔය යස්කිතන්ති ඉන්න වෙලාව වෙලා නැහැ. යස්කිතන්ත දන්නෙත් නැහැ ඔය වගේ ඉස්සරහට වෙයි කියලා. ඊයකට කුරානේ එකම පොතක් තියාගෙන මොනම විදියකින් හරි දෙවන්නේපත් කිරෝ බෙල්ලෙම ගහලා තියන්නෙම නැහැ. ඒ මොකද ඒක දන්නවා තුන් අත දෙන්න දීපු ගමන් ඕක මොන මොන හරි නම්මනම් වැටෙනවා. ඉතින් වෙලා තියෙන එක ඇතුලේ එච්චර ගන්න දෙයක් නැහැ. පොඩි. කොටස් වර්ගයක් තියෙනවා. හැබැයි ඔප්පු කරගෙන යනවා පේන පේනවා. ඒකත් එවකට පැවතිච්ච ආගමික ප්‍රලාප පදනම් කරනවා කියලා තියෙනවා. ආගමික ප්‍රලාප තිබිලා තියෙනවා. සරුවචාන්සේ බහලෙන බව දන්නෙත් නැහැ. තැන් තැන් වල තියෙන කට කතන්දර ගිහිලා තියෙනවා. ඉතින් අනෝ මේ Hindu මුස්ලිම් ආගමේ ඒ කුරාණයට සාපේක්ෂව සූෆිසම් කියලා වෙනම භාවනා ක්‍රමයක් පටන් ගත්තා. Hindu ගා මුස්ලිම් කට්ටිය දැන් මේ කට්ටිය ගියොත් අනිවාර්යයෙන්ම අල්ලනවා. මොකද උන් භාවනා කරනවා. බෙල්ලෙම කැපෙනවා. දැන්ට කපනවා. දැන්ට දෙන්නේ සූෆික් භාවනා කරනම ලක්ෂම සූෆි මේ දෙන්නේ තුනේ ලියපු පොත් ලෝක සාහිත්‍යයට ගියා. මේ මෑතකදීත් එකක් ගියා. සාතන්ගේ ගීත කියලා. ඒක න ටිකක් හානි කර දේවල්. ඉතින් ඒක නැගිටලාට පස්සේ අර කියන්නේ මේ කුරාණේ තියෙනේ වයි මේකේ තියෙනේ ඇදලා මොකද්ද අරක ප්‍රායෝගික මේක මේ මූල ධර්ම. මේ ත්‍රිපිටකයේ ඕනම දෙයක් කරන්න පුළුවන්. භාවනා කරනවා නම් භාවනා කරන උපදේශොත් තියෙනවා. ආගමක් හදාගන්න ආගමක් හදාගන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෑ. ඒක තමයි උනේ. නමුත් නැවත අපි දැන් ඉන්න යුගයේ අවුරුදු 40 50 කාය භාවනාවට පෙළඹෙනවා. ඒකටත් අපි ත්‍රිපිටකයම ගා. ඒක සංගීත සූත්‍රයේ විශාල තැනක් එනවා. මොකද අවුරුදු 2500ක් පණිවිඩේ ගිනාවේ ওই සංගීතය නිසා එහෙම නැත්නම් සංගායනාව නිසා. ඒ සංගායනා කළා දැන් අපි ඒක තහවුරු කරගෙන තියෙනවා. ඒක තමයි අපි තේරවාදී කියලා ගන්නෙ. නමුත් අපි දන්නවා දෙවෙනි සංගායනාව ඉඳලා ඔය මේ මහා යහනේ එහෙම නැත්නම් සූත්‍රාන්ත එහෙම නැත්නම් අනිකෝ සංගීතික නිකාය වලට ගත්තා. ඒ අර පළවෙනි සංගීතයට විරුද්ධව. ඒකේ මේ පොතට මුල් තැන දෙන කොටස තමයි තේරවාදී කියන්නේ. තේරවාදී කියලා සූත්‍ර කොටස ධර්ම විනය කොටස් දෙකක් වෙන් කරගෙන ආයේගේ ඒයින් පස්සේ කාටවත් ලියන්න බෑ සූත්‍රය. අරක සම්මුතිය. ඊට පස්සේ තියෙන නිකායවල ඒ ඔය කට්ටිය නායක තව තව සූත්‍ර ලියනවා. අදත් ලියනවා. ඉතින් ඒව හැබැයි හරි භෞතික විද්‍යාවට ගැලපෙනවා, ක්වොන්ටම් ෆිසික්ස් වලට ගැලපෙනවා. අද තියෙන කුඩු ප්‍රශ්නට ඒජ් ප්‍රශ්නට ගැලපෙනවා. මොකද ඒව ලියලා තියෙන්නේ පස්සේ. මේකේ නෑ. මේකේ ප්‍රශ්නේ ඉන්දිසා ලියපු මුල් යුගයේ. ඉතින් සංගෝධනෙක් කියනවා මේ ත්‍රිපිටකේ ඔතෙන්ටික් එහෙම නැත්නම් මූල ප්‍රභවය කියලා. නමුත් ඒක මැරිච් එකක්. වැවෙන්නේ නැති එකක්. අනිත් වැවෙනවා. බොහොම ශීක්‍රයෙන් වැවෙන නමුත් ජාතකයක් නෑ ඒ කියන්නේ. ඉතිහාස කතාවක් නෑ. ඉතින් අපේ හාමුදුරුවොත් දැනගන්න ඕනේ මේ ථේරවාදී කියන එකෙන් තමයි සම්මුතිය වශයෙන් පිළිගන්නේ ලෝකයා මේ බුද්ධ වචනේ හුඟක් තියනවායි කියලා. නමුත් ඒකෙම තහනමක් තියෙනවා කිසිම කෙනෙකුට වෙන්නේ දර්ශනයක්වත් දෙන්න බෑ මේකෙන් විතර කතා කරන්න ඕනේ කියලා. ඔය ඒක තමයි කඩලා ගියේ ඔය භාවනා වෙනවත් එක්ක මහසීසාරු Tamanට හොඳ කියන්න ගත්තා. සම්ප්‍රදායත් රකින්න ගමන්. ඥානරාම ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ කළා. කටුකුරු දේශාංශ ටික අතපය වනලා කිව්වා. පන්දි ස්වාමීන් වහන්සේ යම් ප්‍රමාණයකට මේක تعلق කරලා කිව්වා. ඔය තියෙනවා තිබිච්චාවයි. හැබැයි මෙන්න මෙන්න හර පද්ධතිය. ඒ නිසා අපි ඉන්නේ යුගය අද අලුත් යුගයක් අපට ඕනේ නම් තේරවාද පැකට් එක අරගෙන ඉවරලා බලන්න පුළුවන්. ඒ පැකට් එක ආගමකට හරවගත්ත හැටි අද ඔය තියෙන නිකාය ભેදෙත් එක බලතයි. ඒක තුල තියෙන සතිපට්ඨානේ විපස්සනාව සතිය මේක තුලම තියෙනවා. පුද්ගලිකව තියෙන එකක්. ඒක හොයාගන්න. ඒ නිසා සංගීත සූත්‍රය කරලා තියෙන්නේ ඒ අංගපගක කඩලා කඩලා දාන්න නැතුව සාමාන්‍ය අටසකෙල් ඇඳලා තියෙන එකක්. ඒ නිසා සාරිපුත්‍ර සාංශයේ දෙන මේ නිදර්ශන හරි වැදගත්. ඒකට හේතුව නිකණ්ඨනාත පුත්ත මෙරිලා නොබෝක. ඒක තියෙනවා නිකණ්ඨනාත පුත්තගේ සූත්‍ර ටික ඔක්කොම තියෙනවා දැන්. ඒක කියවලා බලන්න පුළුවන්. ඒත් ඒ වම් මේ සුතං කියලා තමයි පටන් ගන්නේ. නිකණ්ඨනාත පුත්තගේ සූත්‍ර ඔක්කොම පටන් අරගන්නේ ඒවා මේ සුතං. ඒ නැත්තම් අපේ විනය පිටක පටන් ගන්නේ වෙන සත්ත්ව විභක්තිය නෙවෙයි විනය විභක්තියකින් අරක සූත්‍රයන්නේ එකෙමයි. අර්ධමාගදී වලින්මයි දේශනා කරලා තියෙන්නේ. කාය වාක් මනෝ කියන එකක් තියෙනවා. පංචිල් පද පහක් තියෙනවා. මොනම එකක්වත් නැහැ. භික්ෂුනි ශාසනයක් තියෙනවා. ස්ත්‍රියවටත් තන දුන්නා. බ්‍රාහ්මණයට ගහන එකක් තියෙනවා. ඒ නිසා සමාන ලක්ෂණ පහක් තියෙනවා. බුද්ධ ආගමේ සහ නිගණ්ඨනාත පුතේනම නිගණ්ඨනාත පුතේ අභාව ප්‍රාප්ත වෙනත් එක්කම කෝලිය රණ්ඩු කරන්න පටන් ගත්තා. රණ්ඩු කළේ කැඩලා ගියා. නමුත් අද කියලා බලන්න සාරණත් අද කියලා බලන්න ඕනම බෞද්ධ ඉන්දියාවේ තියෙන තැනක ඒතන තාමත් තියෙනවා නිගණ්ඨ පන්සලක්. තාමත් ඒ නිගණ්ඨයක එන දවසට බෞද්ධයොත් යනවා මේ මිනිස්සු බලන්න. මොකද ලිංගෙ පෙන්නනවා. අඳුන් නැතුව යන්නේ. ඉතරම් පැත්තෙන් දෙන්නේ කරනවා පාරතුක ගා මිනිස්සු පුදුම විදිහට බලා ඉනවා. මේ යටපැල් පේනවා. එළියට එන්නේ නැහැ. මේසු පුදුම විදියට භාවනා කරනවා කියනවා. භාවනා කරනවා එළියට එන්නේ බොහොම දවසකට ඉදාට පුදුමාකාර සෙනඟ. ඉතින් හැම ඉන්දියන් නායකයෙක්ම ඒ ප්‍රධාන නායකයා ළඟට ගිහිල්ලා ආශිර්වාද ගන්නවා නිගණ්ඨයින්ගෙන්. තාම ඉන්නවා ශ්‍රීතාම්බර නීලාම්බර කියන මේ නිකාය දෙක. ඒක කඩලා ගියාම කියලා ප්‍රධාන වශයෙන් කරලා ගියාට මම දන්නේ අර පද්ධතිය මොකද්ද කියලා උපසම්පදාව පවද්ද තියෙනවා. හැබැයි ඒක ලස්සනක් වෙලා තියෙනවා රැකිලා තියෙන්නේ බුද්ධ ඝන් තියෙන තැන්වල විතරයි. අපේ පොතේ විතරවත් නෑ නිගණ්ඨ පොත්වල නිගණ්ඨ නාථක ගැන විස්තර. නිගණ්ඨ නාථකේ දේශනා අපේ පොතේ තියෙනවා. ත්‍රිපිටකේ තියෙනවා. මේ වගේ තැන්වල තියෙනවා. නැත් එයාගේම සූත්‍ර තියෙනවා අරගෙන බැලුවොත් ඒවයි මේවා බොහොම සමාන්තර ගතියක්. නිවන වගේ දෙයක් නෙවෙයි. නිබ්බාන පරිසංයුත්ත නැහැ නම සූත්‍ර තියෙනවා උපසම්පදාව තියෙනවා මිනිස්සු තාම ඉන්නවා අපේ ලොකු සාධින්න කාලේ කියනවා ඒ නිගණ්ඨනාථක පුත්‍රගේ දැනට ඉන්න ශාවකයෝ ගිහියෝ ඔක්කොම රත්තරන් මුදලාලා එසේ මිනිස්සු ඉඳගන්නේ රත්තරන් පුටෝ මිස්ථාන ඔක්කොම රත්තරනේ සල්ලි කිව්වම කෙලවරක් නැහැ ඒක කිසිසේත්ම බුද්ධ ආගමට සලකන්නේ බුද්ධ ආගම මොකද්ද බුදුහාමුදුරුවෝ සරුවචන නැහැ නේ අපේ සරුවචන වහන්සේනේ සරුවචන නැහැ බුදු පිළිමේ නිගණ්ඨ පිළිමේ තිබ්බොත් මොනම තාලකින්වත් වෙන් කරන්න බෑ. සාරණත් මේකට ගිහිල්ලා බලන්න කෞතුකාගාරයට ඒකේ බුදු පිළිමේ මේ බුදු පිළිමේ මේ පූර්ණ නූල තියෙන මේ මේ නිගණ්ඨක. ඒක පේන්නේ සිවුර පාටිය වාගේ. අත් දෙක තිබ්බහම ලිංගෙ පේන්නේ. එච්චරයි. හොයන්න බෑ රූපේ හිටගෙනද ඉඳ මේ හෙළුවෙන්ද නැද්ද තියෙන්නේ කියලා. ගලනේ ගලන නිසා හොයන්න බෑ. නිගණ්ඨේ කට්ටිය කරන්නේ දැනගන්න පුළුවන් මේ මම දැකලා තියෙන විදිහට සුදු හඳුන්ගේ අවුර ගාලා නළලෙයි මේ උරිස් දෙකේ ධනිස් දෙකේ හුණු ගන්නවා. ඒ ඒ කට්ටිය අර ආශිර්වාද ගන්න ගන්නේ හඳුන් ගාගෙන නැති අත ගන්න. තාරණාත් කෞතුකගාට ගියාම බෝඩ් එක ගන්න පුළුවන් ගලවලා බුදුහාමරගේ රූපෙට ඕන තරම් නිකන්ට ආයිකයි කියලා. නිකන්නේ බෝඩ් එක ගහලා බුදුහාමරට ගහතයි කිසිම මෙතන නැහැ ගල්පිලිම කොහොමඩක් කතා කරන්නේ නැහැ. ඒ කෞතුකගාර වැඩගෙන මිසු කතා කරන්නේත් නැහැ. කවුරු ගලවලා ගහලා නැහැ. මම කියන්නේ එච්චරයි තියෙන්නේ. දැන් අපි ගහනවා නෙමෙයි ඊටපන්දන් හදනවා බුද්ධ රූපෙන්, ගානුන්ගේ ලංකට අදිනවා බුද්ධ රූපෙන් කිය නිගණ්ඩ කට්ටියට ගාලල්ල. අපේ කට්ටිය නඩු කියනවා හෝ ගාලා. ඒ මොකද ඒක බුදු පිළිම කියලා හිතාගෙන. ඔය මෙල්බන් වල එහෙම ඔය කඩේකට ගියාම තියෙනවා බුදු පිළිම හෝ ගාලා කාඩ් එකේ තියලා තියෙනවා. වතුරක් එන්න බුදුහාමුදුරුවෝ උඩට කරේ දැන නැහැ සීතල කියන්නේත් නැහැ උණුසුම කියන්නේ උදා කරේ බණින්නේ. අපි හිතනවා නේ බුදුහාමරංග ඔලුවට වතුරක් කරන්න කියලා. නිගණ්ණනාත කට්ටිය ගණන් ගන්නෑ නැහැ. අනිතිකගේ ගාඩන් සදන කට්ටිය බුදු පිළිමයක් කියලා ගණන් ගන්නෑ. අපිට දකින්නකොට ඌරු විශ්ේ නදිනවා අපෝ මෙච්චර උඩ තියලා වඳින බුදු පිළිමෙට මෙහෙම ඉස්කොන්න වැඩේ කියලා. ඒ නිසා ඒ නිගණ්ඨ කරුපේ මේ දෙක අතර දෙන්නම රජපෞලෙන් ආවෝ දෙන්නම බ්‍රාහ්මණ කුලයට ගහවෝ දෙන්නම ගිහි ගියත ඇරපෝ දෙන්නම ශ්‍රී පැවිද්ද පිළිගත්ත දෙන්නේ දෙන්නම සර්වඥතාඥානට ක්ලේම් කරලා තියෙනවා. ජනනාසේ සර්වඥ කියලා අපි කියනවා. ඒකල ප්‍රජනසේ කියනවා නිගණ්ඨනාත සර්වඥ කිව්වට මෙන්න මේ අඩුපාඩුකම් තියෙනවා කියන්නේ. මම කියන්නේ මොකද මම හිත යදුවත් මට බලන්න පුළුවන් මට සියල්ලම සමවේදම් පේන්නේ නැහැ. මේ නිගණ්ඨට පුළුවන් කියලා කියන එහෙනම් මෙහෙම වෙන්නේ කොහොමද කියලා බුදුසසුන ප්‍රශ්න කරනවා. නිසා හරි ඉන්ටර් හරි උනන්දුකාරී දෙනයක්. නමුත් ඒකමයි සාරිපුත්‍ර සාංශය මෙතන ඉදිරිපත් කළා කියන්නේ ඔන්න බලන්න නිකන්තට වෙච්ච දෙයි. නැත්නම් නිකන්ගේ ශාසනයට වෙච්ච දෙයි. ඒක වෙනවයි කියලා කියන්නේ ඇත්තටම සාසුන් වංශේ වැරදි. කියපු ධර්මයේ වැරදි. ඒක නෛර්යානික නෑ. ඒ කියන්නේ ධර්ම විශ්ින් ධර්මේ පවතින්න බෑ. නැවතත් මම කියනවා ධර්ම විශ්ින් ධර්ම පවතිනවා වෙනුවට ගෝලිය එකතු වෙලා නැවත සත්‍යයනා කිරීම ධර්මයේ පැවැත්මට අවශ්‍යයි. ගෝලිය විශ්ින් නැත්නම් සංඝයා විශ්ින් භාවනා කරන අය විසින් සමගිය පැවැත්වීම සමග්ගානන් තපෝසුකෝ ඒක කියලා තිනවා කවදාවත් ශබ්‍රක්‍මචාරින්න විතර වෛර කරන එකට භාවනා හරියන්නේ නැහැ කියන්නේ. ඇත්තටම මට කියන්න පුළුවන් හරියන්නේ නැති කට්ටිය තමයි වෛර කරන්නේ කියලා. වෛර කරන කට්ටියට හරියන්නේ නැති එක නෙවෙයි තියෙන්නේ. භාවනා හරියන කෙනෙකුට කවදාකවත් Taman එක භාවනා කරපු කෙනෙකුට වෛර කරන්න බෑ. Taman ආපු පාර පේනකොට Taman දන්නන ඔය මෝඩකම් මං අනිවාර්යයෙන්ම කරලා තියෙනවා කියලා. අද අද නැති වුණාට ඒසොට ඒ මනුස්සයාට පුළුවන් ක්‍රමයට කියලා දෙනවා මිසක් තුක්ෂණදකින් කියන්නේ නෑනේ. ඉතින් අපිට මේ ඉවසන්න බැරි. අපේම දේ ඔක්කොමලා කරන්න ඕනේ කියලා අපි හිතන් ධර්මේ නෛරාණිකත්වය දන්නේ, සංගීතය දන්නේ, සාමය දන්නේ. අපිට ඊට වැඩිය මාන්නකාරකම් බැරි. ඒ නිසා හරි අමාරුයි ඒක කඩන්න. විශේෂයෙන්ම කැරෙන්නුනේ ඇතුලෙන්නේ. පිටින් කරන්න ගියාම තරහ වෙනවා. ගුරුවරත් එක්ක තරහ වෙනවා. ඒ නිසා මාන්නේ ඇතුලෙන්ම කැඩෙනකම් ඉතින් රහස වශයෙන් කියන්නේ සතිය වඩන එකයි. ඉතින් මට හිතෙන්නේ ওই ටික කියවන්න තමයි මේ ටික අහුවට පස්සේ ඉතින් මම හිතනවා දැන් අපි පැය භාග පැයකට කිට්ටු කාලයක් අරගෙන තිනවා මේ වෙනකොටම ඉතින් මම ආරාධනා කරනවා මෙතෙන් පටන් විද්‍යාත්මක සාකච්ඡාක ස්වරූපෙන් තමයි ප්‍රශ්න ප්‍රකාශන ඕ මාතුකා තියෙනවනම් සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මෙල්බන් නගරයටත් කියනවා මෙතන සම්බන්ධලා ඉන්න අයටත් මතක් කරනවා සත්‍යය කන්මාන භාවනා කරන අවස්ථාවේ කොහොමද ඒක දැකගන්න ඕනේ දැකගත්තත් කොහොමද ඒක ඒකදී අහන්න වෙන ප්‍රශ්නයක් භාවනා කරනකොට භාවන වර්ධිනවයි කියලා හෝ හිත පිට ගියයි කියලා හෝ කැඩුනයි කියන අවස්ථාවක් විස්තර කරන්න. ඒකට ඒක ඒකට ඔය තුනම භාවන කැඩිච්ච වෙලාවක හිත පිට ගිය වෙලාවක භාවනා වැරදුනා කියන වෙලාවක්. ඒක දැනගෙන ඉන්න කොහොමද ඉන්නේ දැන් දැන් මම කියන්නේ තණ්හා මාන දිටි විස්තර කරන බලම් භාවනා කැඩිච්ච අවස්ථාවක් මට විස්තර කරන්න තමන් සිහි කරන්න පුළුවන්. නැත්නම් අවස්ථාව බලන්නේ ගන්නන්න සිතුවිලි ලැබිලා ඉන්නත්ම සිතුවිලි වල ගිහිල්ලා තියෙනවා. ඒක කිතරලා දැක්කම තමයි ආ ඉන්නේ නැහැ කියලා සිතුවිලි දැක්කම සිතුවිලි වල උතර ඒ වාහන කැඩෙන ප්‍රදේශයේ හිතවිලට යන අවස්ථාවද නැත්නම් කැඩෙන හිතවිලි නතරන අවස්ථාවද වාහන කැඩුණයි කියලා බාර මට ඕනේ භාවනා කරන කෙනෙක් වශයෙන් තමන්ගේ හිත පිට ගිය වෙලාවක් භාවනා කරිච්ච වෙලාවක් හරිය නැති වෙලාවක් පිළිබඳ නිදර්ශනයක් මට ඕනේ. කවුද වෙන කවුරු හරි කැමතිද මම මේ ප්‍රශ්න තේරුම් ගත්ත කෙනෙක් මේ සාකච්ඡාවට උදව් කරන තමයි භාවනා කරිච්ච වෙලාවක් සභාගත කරන්නේ. ලස්සන භාවනා කැඩිලා නැහැ මට පේන කාගේ. මුසලසන් ඉන්දර කීපී විදිහටම දැන් මේ මහත්ය කියන එක ගැලපෙනවද ගන්න. මේ දැන් හිත පිට වෙන අරමුණක ප්‍රපංචිකට යනවා කියලා තේරෙනවා සමහරවිට. තේරුණොත් ඒක නවත්ත ගන්නත් බැරි තත්ත්වයක් තියෙන සමහරවිට. ඒ කියන්නේ සරබාල වීමක් වෙනවා. දැන් අර එහෙමත් ගිහිල්ලා ඊට පස්සේ ආයි බලද්දි එතකොට අන්න පුංචි පශ්චාත්තාවයක් වෙනගෙන මෙච්චර මේවා වෙලත් මේ තාම මේ වගේ දේවල් දැන් දැකලා නවත්ත ගන්න බෑ වගේ නේද කියලා එතන පශ්චාත්තාවයක් කියනවා. ඔය ඒකට මෙල්බන් පැත්තෙන් බැලුවොත් ප්‍රශ්න නැකන්නේ අපි මේ සාකච්ඡාවේ නැතුණත් කල්ලාතෝ කියලා තියෙනවා මේ හිතේ තියෙන කහට තුනක් තණ්හා වශයෙන් මාන වශයෙන් දික්ටි වශයෙන් ඒ ඉගෙනගත්ත දැනගත්ත මේ කහට පහන දෙයක් දකින්නේ කොහොමද? ඉතින් ඒක නිසා මම මේක වඩා ප්‍රායෝගික කරගන්නයි මම අහුවේ ප්‍රශ්නයක්. හිත පිට ගිය වෙලාවක් ඉතින් හිත පිට ගිය වෙලාවට දැන් අපිට ඉතිරිපත් වෙලා තියෙන සාක්ෂිය තමයි හිතවිලි එනවා. සමහර විටක හිතවිලි තියෙන බව දන්නවා. ඒ වුණත් ඒකේ Java වැඩි. එතකොට තමන්ට මධ්‍යස්තරමන්ට මූලික කර්මට හිත ගන්න බෑ. අරකෙමයි නටන්නේ. ඉතින් අපි ඒක අරගන්නවා භාවනා කැඩිච්ච අවස්ථාවක් කියලා. ඒ කැඩි කන බරපතල කැඩිලක් දැන දැන කැඩෙන වෙලාව. අන්නේ වෙලාවේ ගත්තොත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මූල කර්මස්ථානයේ තියෙනවා. ඒක තමයි අපේ ගෝචර භූමිය. නමුත් හිත අගෝචරයේ හැසිරෙනවා. එහෙම නැත්නම් හිතවිල්ලට ගිහිල්ලා දැනගත්තත් හිතවිල්ලේ ඉන්නවා. දැන් එතකොට මේ ගෝචර භූමියේ තණ්හා මාන දිටි නැහැ කියලා අපි ගත්තොත් ඒක තණ්හා කරන දෙයක් නෑ. හිත ගියයි කියලා ආඩම්බර වෙන්න දෙයක් නෑ. මාන කරන දෙයක් නෑ. නමුත් අර හිතවිල්ල ඇඟටත් නොතිල නොදැනි පැදුරටත් නොකිය දුවන්නේ හිතවිල්ල තණ්හාමාන දිට්ටි සහිතයි. අරමුණ තණ්හාමාන දිට්ටි නැහැ. ඉතින් ඒක නිසා යෝගාවචරය මොකක් කළ යුතුද කියලා බැලුවොත් තාම තණ්හාමාන දිට්ටි අඳුර ගන්න පුළුවන් වුණත් බැරි වුණත් අරසාව පිනිස අර තණ්හාමාන දිට්ටි නැති අරමුණට එන එක තමයි මේ වෙලාවේදී කමඨහන උපදේශය. නමුත් ප්‍රකාශ වෙනවා <clears throat> යෝගාචරයක දැනගත්තත් ගන්න බෑ. මොකද හේතුව හිත අදින්නේ අර පැත්තට. නිකන් මේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් නම්බුකාර බල්ලෙක් නම්බුකාර පටිය කර ගහගෙන නම්බුකාර මහත්තයෙක් කරන් යනවා කියලා බලමු ඉතින් එනකොට අහ ළඟ තියෙන කක්ක බෙට්ටක් තියෙනවා ඉතින් බල්ල අතෙන්ටමනේ අදින්නේ කොච්චර කෙරුවකද බල්ල නම්බුකාර වුණාට මහත්තයා නම්බුකාර වුණාට පටිය නම්බුකාර වුණාට ඌට ඕකට කළ බලන්නත් ඕන කියලා නැත්තම් බල්ලට ඉෂ එකක් කොමක් වෙනවා කෑවොත් නම් ඔක්කොම හනිපෙනවා හරි ඉඹලා බැලුවත් නැත්තම් ඉෂ එකක් වෙයි ඉතින් අර මහත්තයාට හරි ලැජ්ජයිනේ දැන් මේ ලනුව තියෙනකම් බල්ලා ඒ පැත්තේ මහත්තයා අරේ බල්ලා මේ මහත්ය දැක්කේ නැහැ වගේ ඉස්සර බලනවා. බල්ලා මේ පැත්ත බලනවා. ඉතින් ඒ වගේ ගතියක් තියෙනවට දන්නවා. බල්ලා අදින්නේ පිවිතුරු SMS නැහැනේ උට slowly mindfully silent නෙවෙයි උට තියෙන උට කක්ක බෙට්ට නෙවන කරන්නේ. අන්නේ වගේ අපේ හිතේ පැති දෙකක් තියෙනවා. සදාචාරය පිළිබඳව අපි පුත්‍රජාන්සිකු තණ්හාමාන දිටි නැති උපදේශෙ පෙන්නනවා. අරමුණ පෙන්නනවා. නිමිත්ත පෙන්නනවා. ඒක නිසා සාමාන්‍ය දේවල් යනවා එනවා. එකක් දෙකක් එනවා. ඔය වගේ හිතවිලි, වේදනා, සද්ද. ඒකට ගියාට පස්සේ හිත මහත්ය මේකට අද්දට බල්ල මේකට අදිනවා වගේ. අර පටියෙන් සම්බන්ධ වෙනවා වගේ බල්ලගේ ගතිය මේ. මේ ධන්නාමාන දීටි පැත්ත සෙවලයි. ඕජාවයි. ඉතීකට අදිනවා. මේ අදින්නේ තණ්හාව නිසාද මාන්නේ සාදිටිසනස කියලා අපි පොඩ්ඩක් නතර කරමු. ඒකට දැන් අපි භාවනා කරපු කෙනෙක් වශයෙන් අපිට මේ තණ්හාමාන දිටි පේනවා. මොකද හේතුව තණ්හාමාන දිටි නැති උපේක්ෂක මධ්‍යස්ථ අරමුණ තියෙද්දිත් ඒකට යන්න ඕනකම පිළිබඳ අපිට ඕනකම තිබුණත් හිතේ ඇදිල්ලක් තියෙනවානේ. නැතියක් තියෙනවානේ. ඒකට netti කියලා කියනවා, නැතිය කියලා කියනවා. අන්නේ අභිනතියට හේතුව අපි උඩු හිතේ කැමැත්ත තිබුණත් නැතත් යටි හිතේ තියෙනවා. මෙහෙම කෙලෙෂයට බරගතියක්. ආන ඒක අපි තේරුම් අරගන්නවා. නික්ලේශී එකක් දෙන්නොත් පෙන්නුවොත් අත්දකපු කෙනාට විතරක් ක්ලේශී එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට වෙන්නේ මේක නැති කරන්න හදන ප්‍රමාණය මේ විදියට නික්ලේශී අරමුණක් දීලා තියේදී හිත ක්ලේශ අරමුණට තණ්හාමාන දිටරමුණට අදින බව දැන ගැනීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක විතර අපිට සාකච්ඡා කරන්න. නික්ලේශී අරමුණක් පෙනිපෙනී තියේදී අත්දකලා තියේදී හිත ක්ලේශ අරමුණට ගිහිල්ලා ඒ බව Taman කෙලෙස් අරමුණේ ඉඳදී මම ඉන්නේ කෙලෙස් අරමුණ කියලා දැන ගැනීම මේ අවබෝධ ක්‍රියාවලියට උදව් උපකාර වෙනවද නැද්ද කියන එක ඇහුවොත් මොකද්ද සභාව කියන්නේ? සාකච්ඡා කළා. සම්දිත්තික සම්දිත්තික සූත්‍රය කියන මේ සූත්‍රයේ බුදුරජාණන්සේගෙම කියනවා රාගාරමුණට ගියාම රාගාරමුණට ගියා කියන දැන ගැනීමම සම්දිත්තික ධර්මයේ ලක්ෂණයක් කියනවා. එතකොට ඒ කියන්නේ සූත්‍රේ නම දීලා තියෙන්නේ සාන්දෘෂ්ටි කියන වචනේ ඉතින් අපි හිතන්නේ සාන්දෘෂ්ටි කියලා කියන්නේ අස්පනා අපිට දැකීම. සාන්දෘෂ්ටි කියලා කියන්නේ අහපු දෙයක්වත් කරපු දෙයක්වත් ඇදහිලක්වත් නැහැ. අස්පනා අපිට දකින්න පුළුවන්. සාන්දෘෂ්ටිකයි. ඒකයි මේ ධර්මයේ තියෙන වටිනා දේ. ඉතින් සාන්දෘෂ්ටික දෙයට බුදුන්මයි දකින්න ඕනේ, ධර්මෙමයි දකින්න, සංඝයා දකින්න ඕනේ කියලා අපි හිතන තියෙන්නේ. බුදුන්ස් කියනවා රාගේ රාගේ තියෙනදී රාගේ දකින්න එකත් බුදුහාමර දකින්න වගේම. ද්වේෂේ ද්වේෂේ තියෙදි ද්වේෂේ දකින්න එකත් බුදුන් දකින්න වගේම. මොහේ මොහේ ඉඳදී මොහේ ඉන්න බව දන්නේ බුදුන් දකින්නවා. ඒක කොහොමද උගන්වන්නේ සදාචාරවාදීයෙකුට? කදාකත් කැමති වෙන්නේ නැහැ මේ බුදුන් දකින්න එකයි රාගේ දකින්න එකයි දෙකම දැකීමක් කියලා හිතන්නේ. හිතන්නේ නැහැ අම්බෝ ඇස් දෙක පින් කරලා තියෙනවනේ බුදුන් දකින්න රාගෙන නොදකින්න ඔබතන් නොදොමකින් කියනවා. ඉතින් කොහෙද මේ තනි කකුලෙන් ඇවිදින්නේ? මේ කකුල් දෙකම තියෙන්නේ පය සම්බර වෙන්න. ඒක කදාකත් කියලා දෙන්න අමාරුයි. කියලා දෙන්නත් හොඳ නැහැ. කියලා දුන්නොත් මිනිස්සු මේ කක්ක පෙට්ටිය වලට වඳින්න පටන් අරගෙන බුදු පිළිමවල තියෙනවා. කරන්න බෑ මේ මිනිස්සු. මේ වගේ තැනකට ආපු කෙනාට කියන්නේ ඔයා සීලයක නෙන්නේ. අපිට දැන් අවශ්‍යයිනේ මේ සන්නාමාන දිට්ඨි අඳුර ගන්න. තණ්හාමාන දිට්ඨි අඳුර ගැනීමේදී තණ්හාමාන දිට්ඨි තණ්හාමාන දිට්ඨි වශයෙන් දැකීමම තමයි ධර්මය කියන්නේ. ඒක නොදකින්න ඔබතන් කියලා කරන්න බෑ. ඒව නොදකින්න ඔබතන් කියන තර සදාචාරවාදී කියන්නේ ඌකට බය වෙලා පැත්තකට වෙලා බල්ලා අදිනව පුළුවන් තරම්. යන්නේ නැතුව අක්ක බෙට්ටට. නමුත් බල්ලා කක්ක වලට කැමතියි. මේක නතර කරන්න බෑ. ඒ වගේ අපේ හිතේ කොටසක් තියෙනවා කෙලෙස් වලට කැමතියි. තව කොටසක් තියෙනවා ඒ බව දැනගන්න පුළුවන්. එතකොට අර ওই කොට දෙකත් ගහ ගන්න ඕනේද නැත්නම් දෙන්නට එක ඔලු කට්ට ඇතුලේ ඉන්න පුළුවන්ද කියන එක ප්‍රශ්න තියෙනවා. කෙලෙස් බව දැනගෙන කෙලෙස් වලට ආධින පැත්තක් තියෙනවා. අනිත් පැත්ත දකින්න දැන් මෝ ඉන්නේ කෙලෙස් වල මම ඒක දැන් දන්නවා. ඔච්චර කල් දැනගෙන හිටියේ දැන් දන්නවා. ඒක ඉදිරි පියවරක්ද නැද්ද? ඉතින් ඒකෙන් තමයි මේ සංගීත වගේ සූත්‍ර වල එහෙමනම් උදව් කරනවා ඇත්තේ. රාගේ ඉන්නකොට රාගේ ඉන්න බව දැන ගැනීමත් ආනපාන ඉන්නකොට ආනපාන දැන ගන්නට වගේමයි. මම කියනවා ඊට වැඩි වැඩි හොඳයි කියලා. ඒක නෑ වන්දන්නේ. වඩා හොඳයි කෙලෙසේ ඉන්නකොට කෙලෙසේ ඉන්න බව දන්නේ. කවදද යෝගාවචරය ඒක දැනගන්නේ දැනගන්නවනම් කමඨාන් වාර්තාව ලියයිද ওই විදිහට කද්දාවක් කියන්නේ ඒකට අනපන ඉන්නවා වගේම ඊටත් වැඩිය හොඳා හොඳින් කියනවා මගේ හිතේ 100ට මෙච්චර ගාණක් එක්කෝ ආශාවක කාමච්ඡන්ද එක්කෝ ද්වේෂයක ව්‍යාපාදේ එක්කෝ නිදිමතක එක්කෝ උද්දච්ච කුච්චේ කියන අතීතේ තැවෙනවා අනාගතය පිළිබඳ එක්සයිට්මන්ට් එක. ඕ සැකේ. මේ එකකටවත් අපි සා ඉන්නකොටම මූණ නරක කරගෙන ඉන්නකොටම කමටහනටත් බැනගෙන ගුරුවරටත් බැනගෙන මේ මොන මල හොන්තුවක්ද කියනවා හරියට සන්නාමාන දිටි දන්නේ නැති කෙනෙක් වගේ. මුළු ඇඟම හැදිලා තියෙන්නේ ඒකෙන්. මුළු බාහන ලෝකෙම හැදිලා තියෙන්නේ. ඒක ඕක දැනගත්ත දවසේ පේනවා කොච්චර සන්නාමාන තිටිතිය දිස්මට තප්පරයක් ඉන්න පුළුවන් සතිය. මට තප්පරයක් ඉන්න පුළුවන් තණ්හාමාන තිටි නැත්නම් මේක මං ඇති කරගත්තා. මම අපදීප් එකක්ද අපිට. පන්ති කාමරළු ගන්නව එකක්ද මේක අපිට. දන් දීලා ලැබුව එකක්ද මේක නෑ. එච්චරයි අපි ලබලා තියෙන දේ ඒකාගේ කරන්න දන්නේ නැත්නම් නිවනක් කවදාකවත් නෑ. ඒකාගිය කරන්න දන්නේ නැත්නම් නිවන කවදාකවත් නැහැ. මොකද තමන් උපයාගත්තේ අස්පනාවෙට තියෙන මෙච්චර බලවත් අන්නාමාන දිට්ඨියේදී මම දවසක තණ්හා නැති මාන්න නැති දිට්ඨි චිත්තක්ෂණ දැකලා තියෙනවා. චිත්තක්ෂණයක් ආභෝග කරලා තියෙනවා. මට අත්දකින්න පුළුවන් මට ඒක නැවත නැවත යන ගතිය තණ්හාමාන දිට්ඨියට නැත කරන්න බෑ මෙන්න මේ දැනීම තමයි ඕකප්පන සද්ධාව කියලා කියන්නේ ඒ කවුරුත්ම තියෙන සද්ධාව නෙවෙයි තමන්ම වරද්දලා වරද්දලා දැනගෙන තියෙන අඩු ගන්න උදේ පාන්දර ඉඳගත්තා එක හුස්ම දෙක තුනක් මට කරදරයක් තියන්න පුළුවන් නම් එච්චරමයි මට තියෙන්නේ. අනික කරන්න දෙකන්න එපා කියන්නේ ඉඳ ගන්න. ඉඳ වෙනද බැරි බව පෙන්නනවා. බෑ තරහමයි එන්නේ. ආසාවමයි එන්නේ. නිදිමතමයි කමන්නේ. ඒතර හොඳට වань තරහ ආපුවාම හිතේ ඇති. ඒකට තරහ ආපුවාම හිතේ ඇති බලන කෙනාට තරහට එයාව යට කරගෙන යන්න බෑ. ඒ බල බින්දිනවා. ආශාව හිතේ තියෙන බව දැනගෙන කටයුතු කරන එකට ආශාවට යට වෙන්න තියෙන හැකියාව අඩුයි. නිජමත හිතේ තියෙන බව දැනගන්න හදන එකට නිජමත නිඳ යනවා ගැති අඩුයි. අතීතේ තැවෙනවා මගේ හිතක් තියෙන කියලා දැනගත්තාම තැවීමෙන් අපේ හිත තවන ගැති අඩුයි. අනාගත ප්‍රතිකංකණයක් තියෙන කියලා දැනගත්තට පස්සේ එක්සයිට් වෙන ගැති අඩුයි. මට තිරි සැකේ කියලා දන්නවනම් ඒක නිසකව දන්නවනම් සැකේ හිටින්න බෑ අඩු වෙනවා. ආනේ ඒ සෙල්ලම දන්නේ නැති තාක් කමටන් සුද්ධ කරා. මේ කෙලෙම දැන ප්‍රසාය මොකට කමටන් සුද්ධ කරනවා. එනේන කෙලෙසේ දිහා බලනකොට මේ කෙලෙසේ තණ්හාමාන දිට්ඨි නැති එක වෙන් කළ අඳුරන්න පුළුවන්. ඒකල මේ කෙලෙසේ තණ්හාද මානද දිට්ඨිද එච්චරම වන්නේ බුදුන්ස් කියන්නේ සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්න. ඒක හරීම සංකතයක්. ඒ වෙලාවට ඉන්නේ කල්ලාතෝ කියන්න බෑ. ඕලාරික හරීම ප්‍රසිද්ධයි. මගේ හිත මේ ඇදලා යන්නේ මේකට. මේ මන අපේ අමනාපේ. පටිච්ච සමුප්පන්නං හේතුඵල ධර්මයක නැති වුණාට ආය යන්නේ හිතේ තණ්හා මාන දිට්ඨි නැත්තන්ට. ඊයටින් කවවත් විශේෂ නැහැ. ඔක්කොම ලයික. ඉතින් සා තණ්හා මාන දිට්ඨි අඳුනා ගන්න අකමැත්තෝ. ඉතින් තණ්හා මාන දන්නේ නැතිකම නෙවෙයි. තණ්හා මාන දිට්ඨි අඳුනා ගැනීම නිවන අඳුර ගන්නවා වගේම වැදගත් කියලා හිත උදාසිය අයියෝ මේ අල්ලපු ගෙද එක නෙමෙයි. ඉච්චරම දන්න කෙනෙක් නැහැ. අපි තන දන්නා මේටි අඳුනා ගැනීමත් කුසලයක්. මෛත්‍රී බුදුහාම දැකපුවා දන්නාමිට අඳුර ගන්න නැතුව කෙලින්ම නිවනට ගෙනියයි. ඇස් දෙක වහගෙන මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද ඉන්නේ ඉරිදයි ඉන්නේ කියලා සෙල්ලමක් තියෙන. ඒ වගේ අපි ගෙනිලා ඩොක් කරලා අතාරින් නිවන කියලා හිතාගෙන ඉන්නවා. එහෙම නෑ. ඉන්න කරන්න බෑ. බුදුහාමුදුරු ගුණ කරන්නේ මේ අපේ තියෙන ඔලොමල කංගොට ওই බුදුහාමුදුරු මේ අද්දික ඇස් දෙක වැහුවයි කියලා ඇහිලයිද නෑ. කියන ඔය පරිප්පෝ කහපහන් එක කවදා හරි බල්ලා කක්කාවට කැමති කෙනෙක් පිළිගත්තා මොකද්ද ඇති වෙන්නේ. යෝගේ අපේ හිත තියෙනකන් ඕජාවට යනවා. ඒක දැනගන්නකොට වේගය කැඩෙනවා. ඒකයි බුදුහාම හොයාගත්ත දේ උච්චතර සාරාංශකේ කල්පලක්ෂය පෙරම්පුල තණ්හාව ඉන්න බව දන්නවනම් ඒ තණ්හාවට මාව වාහෙලා ගන්න තියෙන ඉඩ අඩුයි. මේ නොදැන හිටියොත් යනවා. විවටෝ විරෝචිතින පටිච්චන්නෝ වහන් දෙපා. දැවුවත් ඉවරයි හෙලි කරපං හෙලි කරුවොත් හරි. අපි මේක තුළ ධර්ම සාකච්ඡා කරන මොකටද? මේ සංගීතය මොකටද? ඒක හෙලි කරනවා. එසිකට මම වෙන මේක උගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක මගේ ප්‍රශ්නයක් ඒක අපේ ප්‍රශ්නයක්. අපි එකතුල සාකච්ඡා කරමු මට මේ කරගන්න බෑනේ මට මේ තණ්හා වෙනවා. තාගෙන කරගන්න බෑනේ මට මාන්න වෙනවා. කවම කරගන්න බෑනේ මට තණ්හ දිත්‍ය වෙනවා කියලා. හරි ඉතින් ඕක නැති කවුද ඉන්නේ? මොන කිල් කිල්ලෝටයක් නැති කූරපයියක් තියනවාද? කිල්ලෝට තියෙන්නේ මෙපায়ে. උණු නැති කිල්ලෝටයක් තියනවාද? නෑනේ කොයි එකාගේත් කුරබය කිල්ලෝට ඇතිනවා කුයි කිල්ලෝට හැම වෙලාවෙම උණු තියෙන හැම එකාගම තණ්හා මාන දිටි තියෙනවා බුදුජානනාසේ අන්තිම ලෙල්ලට දන්නවා අලගිය මුලගිය සේරම තණ්හා මාන දිටි කරන අපි හරිම ලැජ්ජා වෙනවා චික්කේ භාවනා කරන කෙනෙක් වශයෙන් අටසිල් රකින්න කෙනෙක් වශයෙන් අපිට තණ්හා මාන දිටි තියෙන චි වෙන්න බෑ ඒක කියලා කියනවා වෙන්න නෑ වෙන්න පුළුවන් <laughs> නොනොමත් නොනොමත් දෙමළ කඩියකින් පරි මේ පරිප්පු වැඩේ අරන් ගිහිල්ලා හරි ෂෝක් ලෝට සිංහල කතා කරන්න බලන්න කැනඩාවේදී වෙලා තියෙනවා. කැනඩා නෙමෙයි. ඕක්ලන්ඩ් උනේ. ජෝන මාත් කතා කරවල එකල අයියට කතා අයියා ඒ අයියා ගෙනාව කර මේ බඩේ එකේ සමනලෙක් හිටියා කිව්වා. යෑක වෙන්න බෑ නෝනා. යන්න ගැරපත්ත වෙන්න පුළුවන් කිව්වා. ඊගෙන සමනලේ වෙන්න බෑ. ඒක යන්න බෑ නෝනා. ගැරපත්ත ඒ වෙන්න පුළුවන්. <laughs> නෝනා කියන්නේ කොච්චර සාර්ථකද ඒක කියලා කරපොත් ඕන නැහැ ඔගේ කුස්සියේ ඉන්න සමනෙලු නෑ මොකටද අපට <laughs> ඕන කරපොත් එක්ක කරගෙන සීමා ඒක යෙන්න ඒක වෙන්න බෑ සමනලිය වෙන්න බෑ කර මුවා යා කියලා තියෙන සලබේ කියලා සලබේ කියලා කියන කරොත් වගේ පොඩි කාලේ වයසට මේ කුරුමිනියක පොඩි වයෝ සලබේ කියලා කියන නෝනා කියලා තියෙන්නේ ඇත්තටම යාළුකමට කියලා තියෙන්නේ හරිම හොඳයි හරිම ලාභයි බඩු හරිම රසයි දෙමළ කඩවල නැතුව අපිට ඇත්තට පිටරට ගිහලා ඉන්න බෑ. මම ඔය කිව්වොත් හැම පාරම සුඛෝපභෝගී සංග්‍රහයක් විදිහට මාව මේ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට අරගෙන යනවා. ඉතින් ලොකු සලකලා අපිට මේ තෝසේ කඩවල් කියන එක අත වාක්ට ගණන් ගන්න දෙන සල්ලි නැති එච්චම පෙරහැර බලන්න ගියාම කන්නේ තෝසේ. එහි ගියාම ලොකුම සැලකිල්ලක් තමයි. හැබැයි වෙන්න බෑ. සලව යන ගමනල යන උන වෙන්න බෑ. ඒක කරවත තමයි වෙන්න පුළුවන්. ඒ වගේ මේ තණ්හාමාන දිට්ටි වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් ඒක පිළිගන්න කැමති නැතිකම තියෙනවා. පිළිඅරගත්තාම ඒක නම්බුවක් කියලා සංගීත සූත්‍ර වගේ වල බුදුරජාණන්සේ කියලා තියෙන බව අපි දන්නෙත් නැහැ. ඒක නිසා අපි නෝ තණ්හාමාන තිබීම දැන ගැනීම කතා කිරීම ඒක නරක දෙයක් කියලා පැත්තකට කරනවා. ඉතින් ඒකෙන් අපි කියන්න බෑ ධර්ම සාකච්ඡා කියන්න බෑ. ඒගොල්ලෝ සද්ධර්මය කියන්න බෑ. ඒගොල්ලෝ සත්පුරුෂයෝ කියන්න බෑ. අපි ඒක සාකච්ඡා කරන තණ්හාමාන දිටි වලන්න නෙවෙයිනේ. අපි මේ සතුරා පිළිබඳ ඔත්තු බලන්නේ සතුරාට කිස් කරන්න ආලිංගනය කරන්න නෙවෙයිනේ. පහර දෙන්න ඉස්සලා සතුරාගේ ප්‍රමාණය දැනගෙන ඉන්න eBay. සතුරාගේ පිටිබෙත් කොච්චර තියෙනවද වතුර කොච්චර තියෙනවද ආහාර කොච්චර තියෙනවද සෙනෙක කොච්චර ඉන්නවද කොහොමද ඒගොල්ලෝ ප්‍රොවිෂන්ස් ගෙන්න ගන්න අපි ගෙන්න ගන්න ඔක්කොම ඔත්තු බලන්න. ඒ ඔත්තු බලන්නේ යුද ඇඳුම් ඇඳගෙන නෙවෙයි. සමහරට ඒකට සෙබලෙක් විදිහට කෙනෙක් යවනවා. ඊවල අර ගන්න ඔක්කොම විස්තර ටික අරගෙන ඉවල තමයි පහර දෙන්නේ. නැතුව පහර දෙන්න බෑ. අපි මේක පිටානිනවා තණ්හාමාන දිටුවට මෛත්‍රී බුදුහාම දැකපුවාම ඔක්කොම පහර දෙන්න පුළුවන් කියලා බෑ. දැන්වත් දැනගන්න ඕනේ. හිත පිට යන හැම වෙලාවෙම මේකට සුන්දර අවස්ථාවක්. වැදගත් අවස්ථාවක් අපි එකට වෛර කරන තාක්කල් හිත පිට යාමට වෛර කරන තාක්කල් ගොඩ එන්න බෑ. ඒ නිසා අපි පුරුදු කරන්න ඕනේ දැන් නම් වෛර කරන්න වෙනවා. දැනට මේකට ඇලර්ජික් ගතියක් තියෙනවා. මොකද කවදා හරි අපි තණ්හාවටත් මාන්නටත් දික්කිට සමානව සලකනවා වගේ සතියට සමානව සලකන දවසක් එනවනේ. සමාජයට සමානව සලකන ගතියක් එනවනේ. අරකේ තියෙන අපුර අඩු වෙනවා. හිතා ගන්න පුළුවන්ද අපිට එහෙම මේ ඔක්කොටම සමානව සලකලා ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි සතියක් පවත් ගන්න පුළුවන් වෙයි මහානකමක් කරන්න පුළුවන් වෙයි සීලයක් රකින්න පුළුවන් වෙයි කියලා ඒක අපිට විශ්වාසෙමදි අපිට ශ්‍රද්ධාවමදි අපි ඒක මේ කොච්චර සූත්‍ර හොයලා බලන්නේ බලනකොට බුදුම හිතෙනවා බුදුහාමුදුරු කියලා තියෙනවා සාරිපුත්‍රයන්ස කියලා කියනවා ඒක දැන ගැනීමත් හැබැයි ඒක දැන ගැනීම ඉහළ භාවනාවක් ඒකයි මම කියන්නේ මේ සත්‍ය උසස් කියලා. මොකද කායනුපස්සන වේදනානුපස්සන චිත්තනුපස්සන නෙවෙයි මේක. ධම්මානුපස්සන. එනිසා කායනුපස්සන කරන වෙලාවේදී මේක නොදන්න එක නෙවෙයි. දැනගන්න තරම් අපිට ප්‍රභවය නෑ. දැනගන්න තරම් අපිට පෞරුෂත්වේ නෑ. දැනගන්න තරම් අපිට ආයුධපකරණ නෑ. නැත්නම් ආයුධපකරණ ටික ගාලා නෑ තාම. ඒක හොඳට ගාලා එන්නේ චිත්තානුපස්සනයි ඉහට ගියාට පස්සේ වේදනානුපස්සන ධම්මානුපස්සන ආදී නීවරණ ධර්ම ටික අනිවාර්යයෙන්ම බොජ්ජංග වගේම ගන්න බුදුදහම. පොච්චංග පබ්බේ නීවරණ පබ්බේ. ඒකෙදි තණ්හාමාන දිට්ඨිතිකේම තවත් එක්ස්ප්‍රෙෂන් එක ප්‍රකාශය තමයි උපස්සාකාරයකට දාලා නීවරණ පෙන්වනවා. සමාල්ලාට පරිසම්ද මැදේ හය ආකාරයකට දාලා පෙන්වනවා. නීවරණම හයකට දාලා බෙදනවා. ඉතින් වගේ එක එක විදිහට සංකලේශ සූත්‍රයේ 18 ආකාරයට දාලා පෙන්නනවා. සංකලේශනේ අපි මේ පිනිපෙක් ගොඩදි කරා පිනිපෙක් ගොඩ නෙමෙයි මේ වත්තුතෝ සූත්‍රයේ දෙකක් තියෙනවා නේද? උපක්ලේශ වශයෙන්. උපක්ලේශ අනු අනු අනුමාන සූත්‍රයේ එක එක එක එක මට්ටම් වලට දාලා පෙන්නනවා තුනට කඩලා තියෙන්නේ ওই පැකට් තුනේ තමයි ඔක්කොම තියෙන්නේ. ඒ නිසා ඒක තියෙන වෙලාවට දැක ගන්න කැමති නෑ අපිට ඇලර්ජික් අපි නිකන් ආශාත්මක ලෙඩක් වගේ නෑ ඇඟ හිරි හිරිකිත වෙනවා. මේ තණ්හාව කියලා දැනගන්න. කමඨාන් වාතාව ලියලා කියවන්න අපෝසරය. කමඨාන් වාතාව ලියලා කියවන්න අපෝසරය කියලා තමයි තේරෙන්නේ. ඇයි මේ සතියේ ඉන්න බැරි උනේ කියලා. එක්ක කෑදරකම්. එක්ක නැත්නම් මම මාසේ හුව වෙන්න බෑ කියලා මම හිතන. නැත්නම් තණ්හාවක් තියෙනවා. මේ ඉදරම් පිනවීමට මොකක් හරි තණ්හාවක්. ඒ තණ්හාව කැමති නෑ. අර කියන විදියට මේ ඒ අඳුර ගන්නවට කැමති නෑ. තණ්හා තණ්හාශය අඳුර ගන්නවට කැමති. ඉතින් ඒකට අපි පොර දාන. ඒ කරන්නේ වැසංගීම හරහා. ඒ විවටෝ විවටෝ කියන්නේ විවෘත කරනවා. පටිච්චන්නෝ පටිච්චන්න කරන කෙලෙස් වල ස්වභාවයෙන් පටිච්චන්නෝ. වැහුව ගමන් කෙලෙස්. මොන දෙයක් වුණත් වැහුවොත් කෙලෙස්. ඒ නිසා ඕනෙම සද්ධර්මයක තියෙන ගතිය සාන්දෘෂ්ටිකයි හෙලිකල පෙන්වන්න. උදැන්සක කිසිම গুপ্ত දෙයක්වත් ජපමන්තරයක්වත් මේ ආශිර්යයන්වීමක් මොනවාක් නැහැ කරපු ගාන ප්‍රතිපල. එකට එක ප්‍රතිපල. ඒ නිසා තණ්හාමාන චිත්ත පිළිබඳ අපි තාම ඔත්තු බලන්නවත් ලෑස්ති නැහැ. මුත්තු බැලීම පවා අපි හිතන්නේ බූ පිටුවට යන්න බෑ හරිම බයයි කියලා. නෑ. ඒ මුත්තු බලන්න තමයි යෝගාවචරය කියලා කියන්නේ අහං තන් බණ්ඩාමි කන් තණ්හා පවිශිෂ්‍යාමි කාණං අපත්තා යෝගක්ඛේම නනික්ක නනික්ක පිස්සාමි කාණං කියලා මෙතන බෝඩයක් ගහලා තියෙනවා ඉස්සෙල්ලා ලොකු තන තින්න කාණේ. මේ තිස්ස මහරතන් වහන්සේ අශෝක රජුරන්ගේ සහෝදරෙක් පැවිදිච්ච කෙනෙක් එයා ඔක්කොම සාදුරේ මැරුවා. මෙයා ඉතුරු වුණා. රහත් වුණා. එයා ඉන්නෙත් නෑ වැඩි ප්‍රසිද්ධියට මොකද අතුක රජු නේ දැන් මේ වෙලාවේ. ධර්ම සංගායන ඔක්කොම කරන්නේ. ඉතින් ඒ නිසා එන්න බෑ පස්සේ අසවන්තර ඔයා. පිළිගන්නවා කැලේට වෙලා ඉන්නේ ආ කියනවා අහම්බන්දාමි සන්නාහ මම මේ සන්නාහේ බැඳ ගන්නවා මම කැලේට රිංගනවා ඒ කියන්නේ යුද්ධ බිම මම සන්නාහේ බැඳගෙන යුද්ධ බිමට යනවා වගේ මම සිරප් පුර ගන්න මම කැලේට යනවා නිවන් දැකලා මිසක මං ආයේ නැහැ. දිනන මිසක මං යුද බිම අතාරින්නේ නැහැ කියලා මේ ෆොටෝ එක නිකන් ප්ලයිවුඩ් එක කපලා තිබුණේ යටින් ලියලා තියෙනවා. අපි මේ චූරු බැඳගන්නේ. චූරු ඇඳගන්නේ, සන්නායේ බැඳගන්නේ. රින්ගන්නේ කැලේට. කෙලස් සතර විනාශ කරන්න, තණ්හාමාන දිට්ඨි විනාශ කරන්න නිසා සතුර දැනගන්න ඉබයි. ওই ගරිල්ලා සටනේ සම්ප්‍රදාන කුල සටනේ වෙනසේකනේ. කඩිලා සැරනේ තියෙන ඔත්තු සේවාව විතරයි. ඒකල හරියටම පෙකෙන වලට ගහනවා ගිහිල්ලා. මර්මස්ථානෙටම ගහනවා. ඊටානි කටි කටරන බලනකොට වැඩින් තීලා. සම්ප්‍රදාන කෝලයේත් ඇත්තම ඔත්තු සේවාව අත්‍යවශ්‍යයි. ඒ වගේම සටන් උපක්‍රම ඒකෙදී බල සෙනකට සෙනකට හැප්පෙනවා. ඒ අතරේ මර්මස්ථාන හොයනවා. මර්මස්ථාන හොයලා ඉතින් ගහන වෙලාව තමයි පද්ධතියම කඩලා. ඒක නිසා වෙනම කලාවක් තියෙනවා. යුද්ධේ සහ සාමයේ කිව්වම සාමයටත් මර්මස්ථාන තියෙනවා. බුදුජානක කිව්වේ රජුරු අල්ලවා අල්ලුවට පස්සේ ඔක්කොම ඉවරයි. මිනිස්සු කියන්නේ මහ පිස්සු જાතියක් රජමැසි ඇල්ලුවා නම් ඕනම මැස්සෙක් රජමැසි යන තැනට යනවා. අවුන් යන්නේ ඡන්දය දාන්න මේ රජමැසි දැන් යන්නේ තමන්ගේ වාසියටද අනුන්ගේ වාසිය මොකක්ද බලන්නේ. ඊට හපන් මේ අපි වටේ වැටලා ඉන්න මැස්සෝ. රජමැසි ඇල්ලුවා නම් ඉවරයි. ඉතින් බුදුහාම කියන්නේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අල්ලපන් රජෙක්. විලිකොක්ක දාගෙන හිටපන් කොක්ක දාගෙන ඉපන් වකේ නැති එක. වකේට අහුවෙන්නේ මාළුවෝ. ඉදිකටක් දාන ඉතෝ කවදාද රජෙක් තමයි අහුවෙන්නේ. <laughs> දාගෙන හිටපන් අහුවෙනකන් හිටපන්. නිකන් බලනවා හරි මම අරගෙන අහුවෙලාද කියලා. අහුවෙන්නේ ඇතුලේ නෙවෙයි පිටින්. ඉඳලා ඉట్లా බලනවා. රජා අල්ලපු දවසේ ඉවරයි. ඒ වගේ තමයි මේක මේ ඒ කියන්නේ හරි පැත්තට යන්න නරක පැත්තට යන්න තණ්හා මාන දුට හොඳටම උගන හරිම අල්ලන්න ඕනේ. හරියටම හීන්තනින් අල්ලනවා කියලා පැත්ත කියන. ඊතර කියන්නේ මෙතෙන්ද. බෙල්ලට කියනවා හීන්තනින් අල්ලනවා හතුරු අහුවෙච්චාම හීන්තනින්ම අල්ලපන් කියනවා. ආයි කට උත්තර නැහැනේ කොටිය පැනලා කනවා දැකලා තියෙනවද? උ පිටට පැනලා මෙතෙන් ඇවිල්ලා මෙතන කල්ලනවා. හරකාගේ අල්ලපුවම හරකා කොටිය අරගෙන යන්නේ. ඒත් උ දන්නවා ටික වෙලාවයි ඉන්නේ මුගුර අල්ලලා තියෙන්නේ. ඇල්ලුවා හරකා වැටෙනවා. ඒ හරකට කරන්නම දෙයක් නැහැ. පයින් ගහන්නත් බෑ, අනින්නත් බෑ, මොකුත් බෑ. විශාල සතා. ඌ වගේ තුන් ගුණයක් ඇති කොටි වගේ තුන් ගුණයක් ඇති සීබ්‍රා නගිනවනේ ගහ උඩට ඒකේ බලනකොට පේනවා මේ ඌ පණින පිම්ම ගුරු දණ්ඩ ඇල්ලුවා නම් හීන්තනින් ඇල්ලුවා නම් ඉවරයි ඒකට විරුද්ධ එකක් මම දැක්කා මේ <clears throat> මීහරකේ මීහර ක්‍රංචුවක් කරනකොට සිංහෙ පයින් ඒක පණින්නේ සිංහයාගේ මීහරකගේ ගාතේට ගාතේ ඇවිල්ලා මේ එල්ලෙනවා එසොට ඒක ආගිරි ගන්නවා මීයරක නායක ඇවිල්ලා අඟට ගන්නවා සිංහයා. එළ වීසි කරපුවා සිංහයා වැටෙන වැලමතුලක් වගේ. ආයේ යනවා ගන්නවා අඟට වීසි කරන මෙහා පැත්තට ඉවරයි සිංහයා. මෙතනින් අල්ලුවා නම් ආර අල්ලනකොටම ගොදුරේ වල්ලන්නේ ගොදුරේ පිටිපැත්ත පැත්තේ ඒක නායක ඇවිල්ලා ගන්න. ඒ සිංහල මොකොත්ම කරගන්න අඟට පැටලලා ආවම මෙහෙම යනවා. ඉතින් ඒ වගේ හරියට මර්මස්ථානය අල්ලනවා කියන එක ඒක ලේසි නෑ. තණ්හාමාන දිට්ඨියට අල්ලන්න උගෝක් බලනින්න බලනින්න ඕනේ තරහින් නෙවෙයි. අපි වෙලා තියෙන අපි ඒක දිහා බලන්නේම තරහින් ඒ නිසා එයාට ඕන තරම් අපිට ඡාතු කරන්න පුළුවන්. අපි කියන්නේ නෑ නෑ මම මේ සම්පූර්ණ භාවනා කරන්නේ හිත පිට යන හැටි බලන්න. අරමුණට එන හැටි බලන්න වෙන හැටි දෙවෙනි එකට දාගන්න. ඉතින් පිට යන හැටිකින් පේනවා මගේ චරිත මොකද්ද කියලා. මම කවුද? මට වැඩිම කිපෙන්නේ කොතනින්ද? මම මම පහරෙන් පිටපයින්න ප්‍රධාන කාරණා මොකද්ද කියලා බලන්න එච්චර කල්යන්නේ අපිට වෙලා තියෙන දකින්නකොට gadu ගෑනෙනවනේ ගාන කරප්පන් එනවනේ නැද්දකින් කියලා හිතන. එතකොට අපිට ස්ටඩි එක වෙන්නේ. අපේ බුක් කීපින් නැහැ. අපේ ස්වාධීන පරිශ්‍රණයක් වෙන්නේ නැහැ. ඒ සතියේ තණ්හාමාන දිට්ඨන දැනීම නෙවෙයි. තණ්හාමාන දිට්ඨන නොදකින්න නොදකින් කියන ගතිය, නොපතන් කියන ගතිය, නොදෝමකින් කියන ගතිය. ඒ තියෙන තාක්කල් තණ්හාමාන දිට්ඨ හොම්බට තමලෙන්නත් ඇවිල්ලා පේන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට සාදර වෙමු. සාදර වෙනවා කියන්නේ ජඩ වෙනවා කියන එක කෙලෙස් වලට කැමති වෙනවා කියන එක නෙවෙයි. සාදර වෙන්නේ ඉස්සෙල්ලා සීලෙක පිළිටවන. සාදර වෙන්නේ ඉස්සෙල්ලා සතිය පිළිටවන. සාදර වෙන්නේ ඉස්සෙල්ලා සද්ධාව පිළිටවන. ඒකල සද්ධාවෙන් සීලෙන් සතියේ කෙලෙෂේ එනකොට තණ්හාමාන චිත්තේකට හිත පිට යනකොට දේශ බලහන් ඉන්නකොට කියකි කෙල් ගහ කණ්ඩ දෙන්නේ පොල් ගහ කණ්ඩ දෙන්නේ. ඒක තමන්ම කරගත යුතු නිසා ඒ කාර්ය පරිශ්‍රණ කියන. කාටවත් කරන්න බෑ. හැබැයි කමඨහං සුද්ධ කිරීමෙන් ඒක හරියට කියනනම් අහගෙන ඉන්න එකට ගෙස් කරන්න පුළුවන්. මෙතනින් තමයි මෙයාගේ මේ සිග්නල් දාලා මෙතෙන් තමයි පිටපොට යන්නේ. නැත්නම් මර්මස්ථානේ මෙතෙන් තමයි කියලා අවංකව කිසිම කෙනෙක් කවමදාකවත් හිතේ පිට යාම් පිළිබඳව අවංකව වාර්තා කරන්නේ නැහැ. ඔබ විලාම ලැජ්ජයි. ඒ ලැජ්ජාව මාර පාක්ෂිකයි. ඒකට නෙවෙයි බය ලැජ්ජාව කියන්නේ. මේ හෙලිකිරීම හෙලිකිරීමේ ඥානේ නැත්තම් ඕකප්පන සද්ධාවෙන් අම්මට අප්පටවත් නොකියපු එකක් මම මේ කියන්නේ ගුරුනාථට කියන්නේ. ඒ නිසා මේකේ ඇති පංච ප්‍රධානි අංගවල අත්තානං ආවිකත්තා සත්තු විඤ්ඤෝසු සබ්‍රක්‍මචාරීසු තමන්ගේ ආත්මය එහෙලිකරනද ශාස්ත්‍රුන් වංශයට ওই අයගෝලෙකුයි. ඒක නී ඒක ප්‍රධානි අංගයක් පිඤ්ඤෝසු සබ්‍රක්‍මචාරීසු ඒක කියවන්න මේ යෝගාවචර විවස්ථාවේ තියෙන්නේ හැම යෝගාවචරයකම ප්‍රධාන අංග ටිකෙන් සම්පූර්ණ වෙන්න උත්සාහ කරන්න කියලා තියෙනවා. ඒකේ ලියලා තියෙනවා අත්තානං ආවිකත්වා විඤ්ඤෝසු සබ්බක්ම සබ්බක්මචාරී සත්තරිවා විඤ්ඤෝසු සබ්බක්මචාරී ශාස්ත්‍රුන් වහන්සේට හෝ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගෝලයකට හෙලි කරන්න හෙලි කරනකොටම නිවෙනවා. දැන් තියෙනවට හේලි කරගන්න බෑ. පංචපදානියංග. යෝමියකෝ රාජකුමාර පංචමානි පදානියංගානි ඉද රාජකුමාර බික්ඛු සද්දෝ හෝති සද්ධාහති තථාගතස්ස බෝධි පිටිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මදාති සත්තා දේව මනුස්සනම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකනියා ගහනියා සමන්නාගතෝ හෝති සීතාය නාචුන්නාය මජ්ජමාය පදානක්ඛමාය අසටෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආවිකත් කොයිටි සතන අසටෝ හෝති අමායාවී කියලා අපිට ඒ ඇතිදේ තණ්හාමාන දිට්ටි ප්‍රපංච ධර්ම හෙලි කරන්න බැරි ෂට මායාවී ගැටි නිසා මෙහෙම කිව්වොත් මම වරදොල තේරුම් ගන්නේ මේ තන හොඳ නැහැ කට්ටි ඉස්සරහ කියන්න බෑ ඒ සේරම කෙලස් ඒ ටික තමයි කෙලස් කියන්නේ ඒක බයලජ්ජාවට යන්නේ මුතුනනසේ. මේ කලකිනි බුදු කෙනෙක්ෙන් උපදින්නේ. කලාතුරකින් තමයි කමඨාන සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. කලාතුරෙන් තමයි අපිට ෆ්‍රී ඇසෝෂියේෂන් එකක් හම්බෙන්නේ. කලාතුරෙන් තමයි අපිට කවුන්සලින් හම්බෙන්නේ. ඒ වෙලාවේදී පස්ස ගැව්වොත්, කියන්නේ ඒ තරමටම තණ්හාමාන දිට්ඨි වලට කැමැති ෂට මායාවි. එහෙම නැත්නම් හෙලි කිරීම දන්නේ නැහැ. ඊගාට එනවා මං කියපු ටික. යථා භූතං අත්තානම් පාවිකත්තා සත්හරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු. ඒක නැවත කියවන්න. අසතෝ අසතෝ හෝති අමායාවි යතා භූතං අත්තාන ආරිකත්තා සත්හරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ඒක තමයි මම ඔය මේ මේ වෙලාවේ මතු කරන්නේ අපිට සමග්ගාණං කියලා කියන්නේ සමගි සංගය අතර එහෙම කියන්න බැරි දෙයක් නෑ අම්මට තාත්තටවත් ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් නොකියපු දෙයක් කියනවා ඒක එන්නේ මේ මේ ආදරය හරහා නෙමෙයි මෛත්‍රිය හරහා එන්නේ නවල එන්නේ එන්නේ ඒක වැඩෙනවා නම් ගුරුවරයා ගෝලයා අතර මොකද්ද පෙකිනි වෙලේ සම්බන්ධතාවයක් එන්න පටන් ගන්නවා අන්තිමට ගුරුවරයා Taman තුල එනවා ඒක. Tamanම හෙලි කරගන්නකොට මේ මේ වෙන්නේ මේකෙන් කියලා. කන්නාඩිය මූණ බලලා මූණ උපදාලා කන්නාඩියෙන් බලනවා අපි හරිද කියලා බලන්න. එතකොටනේ අපිට රිෆ්ලෙක්ෂන් එක එන්නේ රිෆ්ලෙක්ෂන් කියලා කියන්නේ පච්ච වේකන කියලා බුදුන් සනාමතේ. කන්නාඩි වෙන්නේ ගුරුවරයා. ගුරුවරයා ඒක ඇද කරලා පෙන්වන්නට නරකයි. ගුරුවරයා එහෙම පෙන්වන්න ඕනේ. ඒ රිෆ්ලෙක්ෂන් එක යෝගාවචරය බලාපොරොත්තු වෙනවා. ඇඳගත්ත කෙනා කණ්ණාඩියකින් බලන එක බලාපොරොත්තු වෙනවා. ආදාසය. ඒකකට කණ්ණාඩිය ඒකම නියෝජනය කරන. ඒක කණ්ණාඩියට බැලලා වැඩක් නැහැ කතයි කිය. කණ්ණාඩිය වෙන්නේ නැති හැටිනේ. හැබැයි හුඟක් කණ්ණාඩිය ඇති හැටි පෙන්වන්නේ නැහැ. ඒ වීදුරු කණ්ණාඩි සහ මූණ බලන කණ්ණාඩි කියන දෙක ප්‍රතිබිම්බේ ලොකු කරලා බලන පොඩි කරලා ඒකට වෙනම ප්‍රොෆෙෂනල් ජොබ් එකක් තියෙනවා. තලකන් දර්පණය කියන එක ලෝකේ නෑ හොයන්නේ නිකන්. තනලපනේ හදන්න බෑ ඒක කොහේරොත් ඇද වෙනවා. තරම ලෝකේ චපලයි. ඒ නිසා ඒගොල්ලෝ කරන්න හදන්නේ මේ වතුරකඩක් ගලක් හොඳට මැදලා එහෙම නැත්නම් වීදුරු හදා ගන්නවා. ඒගොල්ලෝ හරියට මෙහෙම තියලා බැලුවොත් තමන්ගේ හරිය හැටිය පේනවා. ඒතකොට පේන අඩුපාඩු ටික තමයි කණ්ණාඩිය අපිට පෙන්ලා දෙන දේ. ඒ නිසා ඒ ආදාශයේ වැඩේ <clears throat> බැලීමම මම මුණ හදාගත්තට පස්සේ කණ්ණාඩිය නෙවෙයි කණ්ණාඩි තිරයක් දාලා තියද්දී ඒක ඉස්සරහට යන්න ඕනේ. එතන ඉවෙන්ට් එකක් තියෙනවා කියලා දැනගත්තාම තමන් තමන් හදාගත්ත රූපලාවන්‍යදියා විවේචනාත්මකව බැලීමක් කරනවානේ. වෙන කෙනෙක් බලන බැල්මක්. අන්න ඒක තමයි යෝනිසමංස්කාරය කියන්නේ. ඒක තමයි ඔය රැඩිකල් රිෆ්ලෙක්ෂන් එව නැත්තම් ප්‍රතිවීක්ෂාව. එව නැත්තම් හැරි බලනවා. එතන තමන්ගේ වැඩගෙනම තමන් විවේචනාත්මකව බලනවා. අනේ ඒක එනකොට තණ්හා මාර්ගිට හරිම අකමැති ඒක. එයාට ඕනේ වසංගගන යන්න. එයා කැමති නෑ මේ මම හදපු මල් මොස්තරේ ආය මොනවා තව බලන්නේ කියලා නෑ. ඒක ටික පැත්තට ගිහලා බලන ගතියක් තියෙනවා. ඔය පිකාසෝ ඇඳලා තියෙනනේ චිත්‍රයක් බොහොම ලස්සන චිත්‍රයක් අට්ටාලේ උඩ ඉඳගෙන. අට්ටාලේ බලන් පිටිපස්සෙන් පිටිපස්සට යනවලු දැන්. උට බඳක නෑ ඉන්නේ අට්ටාලයක් උඩ කියලා. ගෝලයා බැලුවලු සර් තා පොඩ්ඩෙන් ඉවරයි. මම චිත්‍ර බලන්න යන පිරිස ගහපම තින්ත බාල්දිය චිත්‍රෙට අර තද්ද වෙලා කුණු හරව බැනගෙන ගෝලයා දිහා පැන්නලු. බලවන් උත්තර ලෝක ප්‍රසිද්ධ චිත්ත කැමණිය මොකද්ද කරපු කඩප්පුලි වැඩේ කියලා. සෙන්ස්. සමහරවිට බඩ අඩියක් පස්සේ තිබෙන සරුත් ඉවරයි. ඉති අට්ටාලයක් උඩ යක්කෝ සාකි මතක නැතුණා. මට මතක නැතුණා අට්ටාලයක් උඩ හිටගෙන එයා ගියේ අර චිත්‍රය ඇඳලා චිත්‍රෙම වෙනස් කෝණකින් බලන්න. මතක නැහැ ඉන්නේ අට්ටාලයක්. ඒ නිසා ඒ බලනකොට හුඟක් වෙලාවට අපිට මේ කය තියෙන හැටි පිළිබඳ මතක නැහැ, සීපත නැහැ, ක්ලාන්ත වෙලා මොනවා වෙනවද කියලා හොයන්න බෑ. ඉතින් අපි දෙන පිස්සු කිය. ඒ ළඟ ඉන්න ගෝලයා තින්තපද්දියෙන් ගහන ගුරුසට හරි තිත්‍රට හරි මොකට හරි ගහපුවම ඔන්න පොඩ්ඩක් මතුවෙලා ගැයිලනවා ආයි යකෝ ඉඳගෙන ඉන්නේ නේද කියලා ඔන්න මතක් වෙනවා. ඒ ගැහිල්ල වදිනවා. ඉතින් ඒක අදාළ නෑ මම මේ කියන කතාවට. කෙසේ නමුත් ඒ තමන්ම කරන වැඩේදී දැන් භාවනා කරන පිට අනේක අපි බලන්න කැමති නෑනේ. දකින්න කැමති නෑනේ. ඒ උනට පේන්නේ <laughs> ඒකනේ. පෙන්නන්නේ ඕක පොඩ්ඩක් බලපන්කෝ. මං ඉදසකෝ පල්ලා පිටිත් එකක් කරන වෙලාවේදී මේ පොඩි දවසක් මම කොහොමද යන්න විදියක් නැහැ යන්න කියලා මේ හොල්මන ගියා. පහලෙකට කවදතිම නැහැ. යන්නෙම නැහැ. ගිහින් වෙලා කතා කරලා තිබුණා. ඊට පස්සේ ඕගොල්ලෝ දුක දාන්න නැති මොනවක්වත් කියන්නේ අද නැහැ. ඌගොල්ලෝ ගමනක් කරන්න ඉස්සලා ඇඳ පැනද ගන්නවා නේ. දැන් මේ ඉඳිසල. ඊගොල්ලෝ කන්නාඩිය මොන බැලුව මතකද? මොකටද කියන්නේ? අර කරපු මේකත් එක හරිද බලන්න. එච්චර තමයි ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ හිත හදලා හිත ඇතුළ පොඩ්ඩක් බලන්න කියලා. ඔබ කිව්වේ නැද්ද? මම කිව්වා පොඩ්ඩක් කොහොමද නයින් සෝන්ස් කන්නඩියෙන් දානදන්නේ දැන් මම දැසි හොඳනකට පේන්න ගන්න සමහර වෙලාවට රඳුන්න කෙනෙක් කියලා කිව්වා. යනවා යනවා ෂුවර් යනවා. කන්නඩිය දැම්මට පස්සේ කසාදික් කසාද කරනවා. කන්නඩිය ඉස්සලා පේන්නේ සුරංගනා. කන්නඩිය දවදාසේ ඔන්න යක්ෂණි. ඊට පස්සේ දික් කසාදේ. ඒ ගෑණිව තමයි කන්නඩිය අරන්නේ. අනේ ඉතින් අපේ මනසට ඇස් දෙක පේන්නේ නැහැ කියලා. ඕ බැලුව දාස ඕන දෙකක් දෙනවා මෙන්න බලේ මේ මිනිහට මං ඒ බාලු දැන්. ජීවගේ විපස්සනා පහළ වෙච්ච ගමන් අපි මෙතෙක් කල් කරගෙන ගියේ වැඩ නිකම් බලුවමනයක් විතරයි. මම හොටලා දාපු හොටු ටිකක් වගේ. කැහලා දාපු කහ පාට දෙම පිටක් වගේ. ඉතින් උච්චර කල් ඇතුලේ තියෙනකම් අපිට කිසි සැකක් නැහැ. කැතකුත් නැහැ. ගාලා දැම්මට පස්සේ මිනිස්සුත් බන් නැද්දකින් කෙල ගහන්න දැන් පඩික්කමට කෙල ගහපිකෝ මේ පාරමෙද කෙල ගහන්නේ. ඉතින් අර මිනිස්සු තියෙන අනේ ඉතින් මොනවා කරන්නේ? ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක ඇතුලේ තිබුණ බා. ඒක තමයි ඔය ලෙව කකා ලෙව කකා හිතානේ හිටියේ කියන එක. හොටු ටික එළිය දාන්න ඉස්සරලා. ඒ හොටු වලට අපි ගාණක් නැහැ. ඥානදුනාද කියනවා කුණු වෙච්ච දතක් ගැලෙවට පස්සේ <laughs> මේ කළු පාටේ දත ගාලා දොස්තර මහත්තයා බර දාලා ඔක් කඩලා අර වීදුරු උඩ තියෙනවා. තිබ්බහම පුදුම අපිරියාවක් මේක. ආයෙ කිව්වොත් තිබුණ තැනම තියලා ගන්න කියලා. මරුවක් තියන්නේ. නෝ ගලවන්නේ ඉස්සෙල්ලා. ওই දෙතිස් කුණෙපෙම තමයි තිබුණේ. බුදුරජාණන් දෙක පොඩ්ඩක් වෙන් කළ වෙන්නේ මෙන්න තණ්හාව. මෙන්න දික්ටි. අයියෝ අපේ પરම්පරාවේ කවුරක්වත් දැකන්නේ චික්කේ කියලා මැරෙන්න හදනවා. බොක්කේ තිබිලා අරගෙන තමයි පෙන්වන්නේ. ඒ වගේ කණ්ණාඩිය පෙන්වන්නේ තමන්ම හදාගත්ත රූපලාභය. සෝබාලංකාරේ මොනේ තමන්ද දැක ගන්නට බෑනේ. ඒ නිසා බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි. ඉතින් සෝබාලංකාරේ කට්ටි ගාව කැඩපත අනිවාර්යයි. යෝගාවචරය ගාව රිෆ්ලෙක්ෂන් එක. නැවත ප්‍රතිවේක්ෂණය. බුදුසසුන කියන සාරිපුත් මේ අපේ රාවල පුංචාමරන්ට පච්චවේකිත්ත පච්චවේකිත්ත කම්මං කාතබ්බා. පච්චවේකිත්ත පච්චවේකිත්ත වාචං භාසිතබ්බා. පච්චවේකිත්ත පච්චවේකිත්ත චේතේතබ්බා. මේ හිතන හිතනදී ප්‍රතිවික්ෂා කළ කරා. ඒකට අර කින්න බෑ. තණ්හාමාන දිට ඉන්න බෑ. එමුනේ අපිට දැන් කරන්න බෑනේ. හිත පිට යනවානේ. ගියේකට පොඩ්ඩක් සාදර වෙන්න. ඊට පස්සේ මේ ලස්සන යන්න පාරක් තිබේ නම් ඇස්සඳට පේන කිම බැදි වල යන්නේ මං මිලාව් එක කුසේ මේ සයිඩ් ලයින් එකක් දාලා තියෙන්නේ ওই තුනෙන් එකට දැන් මම එච්චර කලබල වෙන්න බා කරගෙන කරන මේ තුනේ මොකාද ඉස්සර වෙලා තියෙන එක වැඩක් නැහැ ඒකත් තේරෙනවා මම දන්නේ මේ ප්‍රශ්නට උත්තර ලැබුණාද කියලා මම සරලව සම්මත නිවතාවුණු වස්තතාවයක් තියෙන කියන්නේ. කෙනෙක් ගායනාද දැන් මේ ස්වයං මානසික කියන්නේ හිත පිට ගියපු නිසානේ පශ්චාත්තාපය කියන්නේ. මගේ අදාළ තියෙන ස්වයං මානසික හිත පිට ගියපු නිසා නෙවෙයි නැවත අරමුණට ආපු නිසායි මේ පශ්චාත්තාපය තියෙන්නේ. ඔබ බය වෙන්නේ. කෝකට අනුග්‍රහ කරන්න ගත්තොත් යම් දවසක ඔබ බය පශ්චාත්තාපය වෙන්නේ නැති නිසා. ඔය ඒකට මම කැලලක් එකතු කරනවා පිට පිට ගිහලා තියෙන තාක්කල් පශ්චාත්තාපේ නැහැ. පිට ගිහිල්ලා තියෙනවා කියලා දැනගත්ත මොහොතේ තමයි නැවත අරමුණට එන්න හැරෙනකොට තමයි පශ්චාත්තාපය එන්නේ. ඒකෙන් තමයි සම්පූර්ණ කවුල් කළා දාන්නේ. ඉතින් සාරිපුත්‍ර සාන්ති කියනවා පිපිඤ්ඤා ගෙඩියක් කපනකොට අර කටුම් පොත්තම අතගාල අතගාල චිත්තරින කතාවක් අහලා තියෙනවා. එහෙම නැත්නම් පිපිඤ්ඤා මහලු තිත්තයි. තිත්තරිනවා. ඒ පෙත්තම තියලා අතුල්ලන්න තියෙනවා. අතුලන්න නිකන් කිරි පාට ටිකක් ඇදිලා එනවනේ. තිත්තරිනවයි කියලා. අන්නේ වගේ කවදා හෝ Tamange වැරද්ද වැරද්දෙම ඉන්න තාක්කල් තේරෙන්නේ නැහැ. දැන් ඉන්නේ වැරද්දක කියලා ඒක සතියට අහුවෙච්ච ගමන් චිකේ සීල් ගත්ත කෙනෙක් නේද මට සාම් බැරි වුණා නේද කියලා පශ්චාත්තාප වෙනවා. ඊට පස්සේ යාට ආපහු ගමන මතක නැතිනවා පශ්චාත්තාප දිගේ අරගෙන යනවා. ඒ නිසා ආපහු කර්මවලට එන්න හදන කෙනාට අනිවාර්යයෙන්ම තිත් අරින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ කහට කපන්න වෙනවා. ඒ කහට කැපිල්ලයි උතන තියෙන පෞරුෂත්වය. ඒකමයි උතන තියෙන යෝනිසමජිකාය. ඒක කාටවත් කරන්න බෑ. එතනදීම කරන්න. ඒකට ඊට කලින් ලෑස්තිලා යන්න. ඊටත් ඉස්සෙල්ලා වැරදිලා තියෙනවා. ඒ අතරමැද මේකේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. සම්බන්ධලා බලන්න ඕනේ හිත පිට යන එකට පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ හිත පිට යෑම අනුමත කිරීම. ඒක තමයි කෙලෙසල ඇති. අපිට කවදා හෝ සද්ධා බුද්ධ ධම්ම සංඝ සීල සද්ධා ඇති කරන හිත පිට යන වෙලාවේදී පශ්චාත්තාප වීම වෙනුවට මම මේ ඥානෙක ඉන්නේ නිසා පශ්චාත්තාප නොවි නැත්නම් පශ්චාත්තාපය වෙන එකට බලක් කළා. ඊ ගාවට කරන්න තියෙන්නේ අරමුණට ගන්න එක. පිටකොට ගිය වාහනේ පාරට ගන්න එක. ඒ දේ කරන්න බැරි වෙනවා පශ්චාත්තාපේ මුසුපුණුත්. ඒ නිසා දුකේදී දුකක් ඇති වෙනකොට බුදුසෙන්නාංශය සඳහන් කළා තියෙනවා සමහරෙකුට සද්ධාව ඇති වෙනවා සමහර මුසුප් වෙනවා. දුකක් ආවම සමහරව සම්පූර්ණ මුසුප්පු වෙනවා. ඒ මුසුප්පු වීමට පමාදේ කියලා කියනවා. ඊසාට බැඳගෙන ආනවා අයියෝ ඇයි මේ මට මේ දේ වුනේ කියලා. නමුත් සද්ධාහක් ඇති කරගත්තොත් දැන් මම වැරද්ද ඉන්නේ. දැන් වැරද්ද ඉන්න බව දන්නවා මම. අන්තික ආපහු ඉන්න තැන යන්න කිසිම බාධාවකුත් නැහැ. බාධාව තියෙන්නේ මේ විලාපේ. මේ ඊසාට බැඳගෙන අඬන එක. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. නිසා දුකක් ආවට පස්සේ ඒක මේ ඊසාට බැඳගෙන අඬන එක තමයි යෝගාවචරය සත්පුරුෂෝ දකමනට කෙනාද වැඩි. ආර්යනාංශ දකමනට කෙනා වැඩි. ආර්යනාංශලා කියන්නේ මොකද? සත්පුරුෂය කියන දත්තන කියන්නේ මොකද? එහෙම ආවට පස්සේ ටික කණ්ඩ බම් ප්‍රශ්න නැහැ. බෑ අපෝ එන්න පුළුවන්. අපෝ මේ අඬන බව දැනගන්න පුළුවන්. කාරණාව දැනගන්න පුළුවන්. මට අපෝ ඉරියව්වට එන්න පුළුවන්. භාවනා කරපු කෙනා ආනාපානට එන්න පුළුවන්. එන්නකොට තමයි අපිට තේරෙන්නේ මෙතෙක් කල් මේ මේ ප්‍රශ්නේ අහුන්නේ නැත්නම් මෙතන පශ්චාත්තාවයක් ආවා. අපි හිතුව පශ්චාත්තාවේ සදාචාරය කියලා. අපි හිතුවා මේ පශ්චාත්තාපේ මේ සමාජයේ ජීවත් වෙනට අවශ්‍යයි කියලා. ඇත්ත. සද්ධර්මයට අවශ්‍ය නැහැ. සාරිපුත්‍ර සාංශ කියනවා පමාදේ න කම්පතිටි සති බල. පමාදේ හිත පිට ගියාම කම්පන වීමයි සති බලය කියන්නේ. සති බලයක් වෙන්න නම් වරදින්න ඕනේ. වරදින්නයි දැන් ඉන්නේ වැරද්දේ. අගෝචර භූමියේ. හැබැයි විශ්වාසයක් තියෙනවා මට ඕන වෙලාවක ගෝචර භූමියට යන්න පුළුවන්. අන්නේ දෙක අතර තියෙන එකේදී අගෝචර භූමිය විඳ පශ්චාත්තාප වුණොත් අකුසලිය. අගෝචර භූමියේ පශ්චාත් අඳුනගත්තොත් කුසලයක්. ඒ අඳුන ගැනීම කාටවත් කරලා දෙන්න බෑ. ලක්ෂ වාරයක් වරද්දලා වරද්ද දවසක තීරණාට පස්සේ තියෙනවා හැම අඳුර වලාකම රිදී රේඛාවක් තියෙනවා. කරුණාකරලා වලාව දිහා බලන්න බෑ රිදී රේඛාව දිහා බලපන්. එහෙම බලන මිනිස්සු ප්‍රතිශතයේ ලෝකේ අපි හිතනට වැඩිය වෙනවා. අපි හිතනට වැඩිය අපි හිතන ලෝකෙ ඔක්කොම අසප්පුරුසයි ඔක්කොම හිත පිට ගියාම තවෙනවා කියලා නෑ. මේ කාරණා පෙන්න දුන්නාට පස්සේ පොඩි ළමයි යල්ලන ඇල්ලිලක් මේ සතිපාසලේ ඒක ඉතින් කියලා වැඩක් නෑ උන් ඒක ඒක කවියෙන් ඉදිරිපත් කරන්න හැටි. හිත පිට කියවා දන්නවා. ඒක මේ සතිය ඉන්න බව දැනගැනීමට වැඩි ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒක ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඒක පිළිගන්නාසුළු මානසිකත්වයක් පිළිගන්නාසුළු කර්ම ශක්තියක් උපනිෂේ සම්තයක් අපිට තියෙනවද එහෙනම් බනහලා ධර්ම සාකච්ඡා අපි හදාගන්නවද කියන එක 100%ක්ම හම්බයක් කාටවත් කියන්න බෑ අනිවාර්යෙන් මේක අරය අල්ලයි අරයට අල්ලන්න පුළුවන් කියලා දාලා බලන්න අල්ලන එක අල්ලන අල්ලුවොත් හැම පශ්චාත්තාවක්ම සපක් ඒ නැත්තම් හැම මේ කිලේශයක්ම ප්‍රමෝදයට කාරණාවක් වෙනවා රීසයිකල් වෙන්න පටන් ගන්නවා මෙතෙක්ටම කරපු හැම අකුසලයක්ම Taman කෙරෙනවා ඊට පස්සේ කෙරෙන කෙන වෙලාව වෙන මම ඉස්සර මේක වසන් ගන්න හැදුවා දැන් සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම තියෙද්දිත් මගේ හිත පිට ගියා හිත ගන්න ඕනකම තියෙද්දිත් ගන්න බෑ ඒ තරමට මේක ෂට ඒ තරම මායාවී කියලා කියන්නේ ෂට මායාවයට පොහොර දාන්න නෙවෙයි තණ්හාමාන දිට පොර දාන්න නෙවෙයි ඒක අනිත් පැත්තට නෑ ඒක සත්පුරුෂ පැත්තට යන සද්ධර්මයේ පැත්තට යන බුදුන් පැත්තට යන වසංගන්න වසංගන්න කෙලෙස් මාරු පාක්ෂිකයි ඒ නිසා මුළු ශාසනයම විවටෝ විරෝචති නපටිච්චා. විවර කරන්න කරන බබලන වහන්න වහන්න කෙලෙස්සා. ඒ නිසා গুপ্ত චරිත අපි ළඟ ඇතුලේ ඉන්න භූතේ গুপ্ত ඒක ඔක්කොම පව්වසම් කරනවා. වසම් කරන මේ සුද්ධවන්තෙ පෙන්වන්න හදනවා. ඒක තමයි සමාජය කියන්නේ. යෝගාවචරය අතර මේ විහිළුවක් ඕනේ අපි කියන්නේ මේ නීති කඩාගෙන තමන්ගේ හෙළුව පෙන්නගෙන කැවි පෙරාගෙන හොටු පෙරාගෙන ඉන්නවද නෑ ලස්සනට මූණ අතපය හොදාගෙන ඉන්න ප්‍රශ්නේ නෑ ඔය දැනගන්න භාවනා කරනකොට එනවා. එනකොට යකාට විමාන හදලා දෙන්න යන්න එපා. ඇදලා ගන්න දෙයට ඕනම යකෙකුට. ඥානපෝණි සාංශ කියන ඕනම යකෙකුට නම කියලා කතා කරොත් බයයි. නම වැරද්දපුවම පැනලා කනවා. නිසා එනකොටගේ නම කියලා කතා කරන එක ඒ ගුඩ මේ මේ යක්ෂ ශාස්ත්‍රය එහෙම නැත්නම් වෙජ්ජ මේ වැදගත්ම දෙයක්. ඉතින් බය නැති වෙන්නේ උගේ නම කියලා කතා කරන්නේ. ඒ කියන්නේ කෙලෙසෙන් වල කෙලෙසෙන් නම කියලා කතා කරනවා. එහෙම නැත්නම් තණ්හා මාන දිට්ඨිය නැත්නම් බය බනෝම බය එච්චරම ලොකු දෙයක් නෑ පටන් ගන්නකොට බොහොම ලාවට පටන් ගන්න. ඒක තමයි බෝ වෙන්නේ. එන්නකොටම අල්ල ගන්න පුළුවන් වුණොත් මම කෙනෙකුගේම හැටි එක නිසා මානව මනස තේරෙනවා. නැත්නම් යටි හිතට පාරක් හැපෙනවා අපිට. අපි මේ යටි හිතේ කරන මේ සර්කිට් එක අහු වෙන පටන් ගන්නවා. ටික ටික ටික ටික ඒක වීම ආසාත්මක ලක්ෂණ ඇති කරන එක. වම්නේ යනවා, නිින්ද යන්නේ නැහැ, නිදි මත නැහැ. කොහේ මගුල ගියත් ඉන්න බෑ. මොන දේත් එපා වෙනවා. අමුතුම නිකන්. වක්කාර කරන ගතියකට එනවා. ඒක සමානට හරි සැරට එනවා. සමානට සාමාන්‍ය ප්‍රමාණයට එනවා. ඔක්කොටම එන්න ඕනේ නෑ. අනේ ඒ මට්ටම බන් එක තමයි ඔය උද්‍යප්පේ ඥානෙ එනකොට බඩදරුවම්ම කෙනෙක් වයි වෙනවා. මම යනවා පින්නකන් කෑම කන්න බෑ ඇඹුල් ඉල්ලනවා ඒක ඉතින් නැන්දම්මයි අම්මයි දන්නේ කිරි අම්මලා පිරිමින්ට කියන්නෙත් නෑ අනිත් එක බඳුමුත් කෙල්ලන්න කියන්නෙත් නෑ දෙයකට ඕනේ මේ જાතිය බෝ කරන්න මේක අත්‍යවශ්‍ය අංගයකට දොළ දුක කියලා කියන්නේ දොළ දුක කියන්නේ ද්වේ දුක කියන එක. තමන්ගේ දුකයි දරුවාගේ දුකයි දෙකම. බ්‍රුණු පොෂ වැඩෙන තාක්කල් ඕක තියෙනවා. ඉතින් සමහරුන්ට ඒ ආවට පස්සේ මාස ගණන් නිවාඩු අරගෙන පැත්තකටලා ඉන්න ඕනේ. නිවාඩු දෙන්නේ වදන්න කිට්ට වෙලා. සමහරවිට පටන් ගන්නකොට මෙන්න. ආවට පස්සේ එන්න තොවිලයක් නරන හැබැයි ඊට පස්සේ වදනකොට අමාරු නැහැ. ඒ වෙලාවට එච්චර අමාරු නැහැ. සමහරවිට මේ එන විස එන්න පටන් ගත්තට පස්සේ වෙනමම අවතේවකාරෝ ඉන්න ඕනේ. ඉතින් ඒක මොකුත් නැහැ නේ රිලෙවියන්නේ. රිල වගේ කිසිම අනුකම්පාවක් නැහැ. අනිත් පැටවුන්ගේ තනුකමන. ඉතින් කාගෙන ඉන්න ඉඳිලි දිහා බලනකොට මාත් ඉඳලා ගලක් ගහනවා. මට පව් කියලා හිතන වෙලාවකට අනේ මේ අපේ ගෑණියෙකුට ළමයෙක් හම්බෙන්න ඉන්නවනම් කහ පාට ලේන්සෝ යන්න පටන් ගන්න. නිල් පාට බේසන් හොයන්න පටන් ගන්න. රෙජිම ආනවා බබා බඩේ. මැරෙන්න නටනවා. ඊට පස්සේ තම්බිට ඊට වැඩිය අමාරු. ආච්චිට ළමයි හම්බෙන්න ගියා. අපි මුගක් කළා දෙන්නේ ආච්චිට ළමයි හම්බෙන්න තම්බිට අමාරු වෙනවා. ඊට පස්සේ අත්තම්මට අමාරු. ඊට පස්සේ. <laughs> ආයි ඉතින් ලන්ති. භාවනා ලෝකේ ඔක්කොම තියෙනවා. මට විලින්ම හම්බෙන්නේ ළමයි නෙවෙයි මුණුබුරාලා. ඒක නිසා මට ප්‍රශ්නයක් නෑ. දැන් ප්‍රතිපාදලේ හම්බෙන්නේ මුණුබුරාලා. ඒ කියන්නේ දරුවෝ නෙවෙයි දරුවන්නේ දරුවෝ. උන් හම්බෙන්නට මට තටමඬ දෙයක්වත් නෑ. මට ගානක් නෑ. මගේ පුළුවන් තරම් දරුවෝ හදපන්. මට දීපන්. මම බලා ගන්නම් ඉතුරු හරිය කියලා. ඉතින් අම්මලාට හරි පුදුම අමාරුවක් වෙන ඉතින් ඒ ගැප් ගන්න නැතුව ඒක නිසා ලස්සනට කියන සංස්කෘතික ශ්ලෝකයක විනාඩි 10ක් විතර ගිහිල්ලා ඒක එනවා මේ විද්‍යානේව විද්‍යානන්ති විද්වජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානන්ති ගුරුවං ප්‍රසව වේදනා කියලා. මේ ගමන ගිය කෙනා විතරයි දන්නේ මේ ගමනේ යන කෙනා විඳින විඳිල්ල. ඒකට දඟලන කෙනා මේ নানা ක්‍රමවලට උත්සාහ කරනවා. උපරිම උත්සාහ කරන කවුරක්වත් නැහැ පිංසුවට. නමුත් ඒගොල්ලෝ ගිහිල්ලා ඒක තැනක හිර වුණාට පස්සේ ඉතින් එතනම කාගෙන යන්න දෙනවා බෑ. එයා අපහුව ඇවිල්ලා පාට දාන්න. එයා කරන්නේ අරගම කරනවා. ගියක අපහුව ගන්න දන්නේ ඉතින් ඒ වෙලාවේදී මේ මනුස්සයාට බැනලත් බෑ ගහලත් බෑ. මොකද පණේපා කියන්නේ නටන. හැබැයි රෝන් සයිඩ් ගිහිල්ලා. ආපහු ඇදලා ගන්න ගියාම කියන්නේ මට පස්සට එන්න බෑ කියන්නේ. මට ඒකම යන්න. යන්න බෑ. අපෝ ඇවිල්ලා ට්‍රක් එකට දාන්න. ඉතින් ඒ වෙහෙස විද්‍යානේ විජානන්ති දිනුවෙච්ච විද්‍යාඥයා දන්න කෙනා විද්වජන පරිශ්‍රමං ඒ විද්‍යාව සඳහා මහන්සිනාගේ පරිශ්‍රමයේ දන්නේ ගිය කෙනා විතරයි. උදාහරණයකට කියනවා නහි වන්ද්‍යා විජානන්ති ගුරුවම් ප්‍රසව වේදනා. ගඳ ගෑනිකොට කවදාකවත් ප්‍රසව වේදනාව අන්තව ගන්න හම්බෙන්නේ නැහැ කියන. බඩපු ගෑණි විතරයි දන්නේ දැනුත් ඔය මේ සිසේරියන් කරනවා. ප්‍රසව වේදනාව දෙන්නේ නැහැ. ඉතින් ඉන්නේ නැහැ කනෙක්ෂන් එක දරුවත් එක්ක ඒ ඒ ප්‍රේමෙ ඉන්නේ නැහැ. වදනකොට එන දුකේදී තමයි දරුවයි මේ අම්මයි අතර හිතා ගන්න බැරි මාතා යතා නියම් පුත්තන් එන්නේ. මේ සිසේරියන් නැබැයි තුනයි කරන්න පුළුවන්. හතර කරු ගමන් පොරොප්ප පිටින් ගලවලා එළියට එනවා කරන්න බෑ. ඒ නිසා අද කරන්නේ ඒක කරන්නේ ප්‍රසේසීසේල් කරන. ඒකට අර කනෙක්ෂන් එක නෑ. නමුත් ක්‍රමයේදී තියෙන මේ ප්‍රසව වේදනාවේ තමයි මව කාමයේ අඳුරගන්නේ, දරුවා අඳුරගන්නේ, ප්‍රේමයේ අඳුරගන්නේ, දරුවා අම්මා අඳුරගන්නේ වෙන් කරන්න බැරි දුකක්. ඒ දුක හරහා තමයි ලෝකේ තියෙන ලොකුම මෛත්‍රී පහළ වෙන්නේ. ඒ වගේ මේ ප්‍රසවයක් තියෙනවා මේ දුක තණ්හාමාන අඳුර ගන්න වෙලාව. පුදුම දුකක්. නමුත් ඒක මරණ මොහොතේ කරන්න බැරි නිසා, පයිසර ගියාම කරන්න බැරි නිසා, ලෙඩ වුණාට කරන්න බැරි නිසා, හයිය ඇති තියෙන ලා කරපල්ලා කියන දේ මොකාද කරන්නේ? හයිය ඇති තීචි ගාව රෙස්ලින් කරනවා. ඌ යනවා හන්දට ජිම් එකට. කිල්ල යනවා රූපලාව. තුන්න කියොත් එම් බාහනා කරන්න පොඩ්ඩක් ඉන්නකෝ 60 60 උනාට පස්සේ ෂුවර් වෙන්නම් කියන. 60 වෙනකොට පොලෙස්ටරෝල් කියනවා, කොන්දේ අමාරුයි කියනවා, දණිස් පණ නැහැ කියනවා, කණ්ඩ නැතු ඉන්න බෑයි කියලා කියනවා. මල කෙලි. අපි නතර කරමුනේ.